ගයි ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වගේම ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරලා දෙන විදියට. එයිමරන් වල පාස්කන පළවෙනි නිවාසික වැඩ භාවනා වැඩමුළුවේ අද හතරවෙනි දවසේ අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 22ක් ප්‍රශ්නක් ප්‍රශ්නක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙතෙක් කල සක්මන් භාවනාවේදී මෙම මම ස්පර්ශයේ සතිය පැවැත්වීමි. පිටපස පාදයේ පොළවේ නිස්සන තැනදී ස්පර්ශය අල්ලාගෙන ඒ දිගටම නැවතත් පොළවේ රැඳෙන තැනට ගෙන ගියමි. එවිට අනිත් පාදයේ පොළවේ නිස්සන තැන ස්පර්ශයේ සතිය යොමු කර කලින් විදියටම නැවත පොළවේ රැඳෙන තැනටම ගෙන ගියමි. මෙය අඩ කව දෙකක් විදියට ඔටෝමැටික් ක්‍රියාවකටපත් විය. සති නැහැ ප්‍රේස්පර්ශයකටයි. අද සක්මන් කරද්දී මේ වෙනස් වී චලනයේ සතියේ මුලිය. කලු විස්තරාත්මකව දැනෙන ස්පර්ශය නොදැනෙන තරමට සිව්විය. අඩකව දෙකක් වෙනකොට එකම ලවණක දෙපා චලනය වන අයුරු පමණක් පෙනෙන්නට විය. වම දකුණ පාදයේද පාදයේ පොළවේ ගැටීද ඊට උඩින්ද තියෙන්නේ යනාදයේද නොදැනී ගියේ. බයිසිකලයක් පදින්නාසේ එකම රවුමක් වන චලනයේ විතරක්ම පෙළෙන්නට විය. ස්පර්ශයේ දකින්න විට වඩා සතිමත් බවක් දැනුනි. නමුත් ඊට වඩා ප්‍රබක්ම නිරායාසයි. නැවත ස්පර්ශයටම යා යුතුද? පැහැදිලි කර දෙන්න මැනවි. මේ වගේ එක සංසිද්ධියක් බලන්න පුළුවන් ගොඩාක් පැති තියෙනවා. ඒ කියන්නේ අපේ ලේසි තනකින් ඇතුල් වෙලා දැන් ඉවරයි කියලා හිතන්නේ නැතුව ඒකම නැවත නැවත බලනකොට මේ දේවල් වල තියෙන විවිධ පැතිකඩ පේන්න පටන් අර ගන්නවා. ඒකෝට තමයි අපිට තේරෙන්නේ මේ එකක් එක දෙයක් සාමාන්‍ය ਸਰවචනාංශයේ පැතිකඩ 11කට දාලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට කියන්නේ 55 ආකාරයක් පෙන්නනවා මේ ස්කන්ධ. ඒ රූපය කියන එක තමයි පටන් අර ගන්නකොට මතක් කරලා දෙන එක අල්ලා ගන්න පුළුවන් නිසා ඒකේ තියෙනවා දුර ළඟ කියලා අවස්ථා දෙකක් මනාප අමනාප කියලා අවස්ථා දෙකක් එකට කියනවා මේ හීන ප්‍රණීත කියලා ගොරෝසු සියුම් ඇතුළත පිටත වතීත අනාගත වර්තමාන කියලා කාලය අනුව තුනයි දේශය අනුව අනිත් එකයි දෙයක් දිහා ඒ හැම පැත්තෙම බැලුවොත් විතරයි කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ ඒ දේ දැක්කයි කියලා අපි දැන් මෙතෙක් වෙලා තියෙන්නේ අපි දැකලා තියෙනවා භාගයක්. ඒ වගේම ඒකේ තියෙන පටලවිලි ස්වරූපේ තමයි මේ 11 ආකාරයෙන් පහක් අපි සාමාන්‍ය පුත්‍ජඥය පිළිගන්නවා හරි කියලා හයක්ම වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා පුත්‍ජඥය දන්නවයි කියලා හිතාන දැනගත්තා 150ක්වත් කවදාකවත් දැනගන්නේ නැහැ. මොකද අර ප්‍රතික්ෂේප කර දේ තුල තමයි මේ සත්‍ය ගොඩක් රැඳිලා තියෙන්නේ. ඒක නිසා ආරමුණක් ආනාපානෙ මෙහින දුර්වල වෙපා වෙලා කම්මැලි වෙලා තියෙන වෙලාව ඉතාම වැදගත් අවස්ථාවක් අපි දකින්නේ ප්‍රණීත අවස්ථාව විතරයි ඒවනේ ආනාපානෙ ළඟ තියෙන වෙලාවට හරි කියලා හිතනකොට ඒක සමානලාට දුර තියෙන වෙලාවක් හිතනවා ඒක හිතනවා එතකොට භාවනා වැඩිලා කියලා භාවනා වැඩිලා නෙවෙයි ඒ භාවනා හැටි ඒ වගේම ආනාපානෙ ගුරුසු අවස්ථාව සීමාස්ථාව ඇතුළත පිටත අවස්ථාව ඉතින් මේ වගේ සමහර අපි গুপ্ত දේවල් කියලා ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් පොතේ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. අතීතනාගත වර්තමාන වශයෙන් මේකේ පේනවා නැති වෙමින් යන ආනපානේ තියෙනවා. අපි ඒක අතාරින්න නරක ඒකේ දිගට බලන්න නැති වෙනකම්. ඉතින් නැති වෙච්ච තැන ඉඳලා ඇති වෙන වෙලාවක් එනවා. එතකොටත් වැරදිලා කියලා හිතන්නේ නැතුව ආයේ තියේදි තියෙන බව පේන වෙලාවක් එනවා. මේ විදිහට අතීතනාගත වර්තමාන වශයෙන් තුන් ආකාරයක් තියෙනවා. ඉතින් ස්පර්ශය ගත්තත් ඒකේ ඔයගේ පැතිකඩ ගොඩක් තියෙනවා. ඒ වෙනස් පැතිකඩකට ගියාම අපිට වෙන්නේ අපි අඟහරු ලෝකෙ ඉඳලා වගේ අපි මෙතෙක් කල මේක දැකලා නැතුව නෙවෙයි අපි හිතින් එක ප්‍රතික්ෂේප කරලා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ අපේ පෞරුෂත්ව අනුව, අපේ රුචි අරුචිකම් අනුව. ඒ නිසා තියෙන දේ නෙවෙයි අපිට පේන්නේ. පේන දේ නෙවෙයි තියෙන්නේ. මේ ඕනේ දේ බලනවා. ඉතින් ඒක නැති කරගන්නකම් දිගටම අගේ යන්න වෙනවා. ගත්තර සම්මානස පරයන් භාවනාව. මේ වර්ෂකමේ මුල් දින දෙක තුළ පරයන් භාවනාව සතුටුදායක වුණේ. එදිනදා මොසේ ක්‍රමයට අනුව සැසඳීමේදී සිත විසිරෙන බව මනෝමත අතිශයින්ම ඉදිරිය. නමුත් ඊයේ සරස්වතී භාවනාව කිසිදු විකල්පකින් තොරව සිදුවිය. නමුත් වෙනදා නොදකින ආකාරයෙන් භාවනාව සිදුවිය. මුළු භාවනා කාලය තුළම ආනාපානයේ නැතුව දෙකකුලේ යටිපතුලේ සිට දණිස නලිය දණිසතේ නැගෙන ආකාරය සතිමත්ව අත්විඳින්න. නමුත් රාත්‍රී නිින්දේදී දකින ආකාරයෙන්ම සීන රාශියක් දුටිමි. ඊටදී ශරීර සංවේදනා පසුබිමින් දිගින් දිගටම තවතුනද දකින්නා දර්ශන සැබෑ සීනයක් බව ප්‍රත්‍යක් ප්‍රතිවේක්ෂණය කිරීමද අපහසුය. වයිකම දකින්නේ සීන බව දැනගැනීමට ඇස් ඇරීමට සිදුවේ. එසේ කළොත් භාවනාව බාධාගෙන නිසා එසේම කෙරෙමි. භාවනාව අවසන් වූ පසු ආපසු ඇරි ගෙලීමේදී මට නිින්ද නොගියව ස්ථිර කරගතුනි. නමුත් මට මාත්වාදසනයකි සිහින දැක්කේ ඇයි. සත්‍ය ගුණ විඥානයේ කියන දුන්නේ ශරීර සංගේ විනාද සිහින සංග කාර්යකාර ප්‍රබෝධයේදී මම මේ කාර්යම මට දැනෙන්නේ කිසි වේදනාවක් නොදෙවීම. කාර්යාලයේ මගේ හැටියට නැති ටෙක්නිකල් ඩිස්කෂන් එකක් කළා මේ. මම ග්‍රාමීය සාර්ථක ගැනීම උපදෙස් උපදෙසක් දෙන සේක්වා. උපවාසයේ නිරෝගී ජීවිතය නේනවා. අර තමන් කාම සහ කාම සංඥා දුරවන් කීම සඳහා අරුණක් ගන්නවනේ රූප ආරම්මණයක් එක්ක ආනාපානි එක්ක පිම්බි නැකිලිම එක්ක වම දකුණ කියලා. ඉතින් ඒක බොහොම ඝන බහල ස්ථිර සාර්ධයක් විදිහට තමයි අරගත්තා ඒකට ආරම්භන කියන වචනේ යෙදෙන්නේ ඒක නිකන් බෙන්ච්මාක් එකක් වෙනවා ඒක දිහා බලනකොට ඒක පොදු වෙන්න පටන් ගන්නවා ඒක යෝගාචරයේ බලාපොරොත්තු සුන් කරන සුළුයි ඒ නමුත් ඒතියේදී දිගට බලන ගියොත් මේ රූපය රූප සංඥාවක් වඩපත් වෙනත රූප සංඥාකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒ රූප සංඥාකින් ප්‍රතිස්ථාපනය වෙනකොට අරමුණ විතරක් නෙවෙයි මේ විදිහට විපරිණාමයටපත් වෙන බලයින් එක නම් හිතත් විපරිණාමයකටපත් වෙනවා. ඒකට යාගේ කයත් පේන්නේ නිකන් හීනයක් වගේ තමයි. හැමදේම සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා හොයන්න බැරුව යනවා. එහෙම නැත්නම් concept and reality දෙක අතරමැද හිත හොල්මන් වෙනවා. ඉතින් මේක බුද්ධ ලෝකයක්. මේ ලෝකේ අපි විද්‍යාව පිළිගන්නේ නැහැ. විද්‍යාව පිළිගන්නේ ප්‍රතිවීක්ෂණය කළා කි මෙන්නේ හැකි කිරිය හැකි දේවල් විතරයි. අත් විද්‍යාත්මක භවනා කරොත් කීයක් අහලා එයා උදේ ගිහාම එයත් කොළු වෙනවා කියාගන්න විදියක් නැතුව මේ ඇති දේ නැති වෙනවා නැති දේ ඇති වෙනවා. ඒ අතරමැද බොඳ වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ බොඳ වෙච්ච අවස්ථාව මොනව භාෂාවකට දාන්නවත් බෑ. ඒ වගේම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒක හරහා යනවයි කියන එක මේ මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් එහාට යන්න. මොනම විදිහකින් හෝ මේ ලෝකයේ පිළිබඳව ආස්තික ඕනාස්තික එනතම් මේ උච්ඡේදවාදී හෝ සාසත මොනම දෘෂ්ටියක්වත් තියෙනවනම් උතින් එහාට යන්න බෑ. ඉතින් එතන ගියාට පස්සේ concept එකක් නැත්තම් හිතවිල්ලක් ඇත්තක් වෙනවා. ඇත්තක් හිතවිල්ලක් වෙනවා. එතෙන්දි තමයි බුදුජානනාංශය මතක් කරන්නේ මනෝභුබ්බංගවා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසාචි පසන්නේන මනසාචි පදුත්තේන ඒ හිත පසන්න හෝ දුෂ්ට වෙච්ච හැටියට තමයි ලෝකෙම වෙන්නේ. ඉතින් ඒකට මනෝ පුබ්බංගම කියන එක මනසමයි පූර්වංගම වෙලා තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ වෙන්නේ ඊට පස්සේ මනෝමය මනෝමය කියලා කියනවා. ඒකට බුදුජාණන් සඳහන් කරන මේ ඕලාරික අත්පටිලාභේ ඉන්නකම් මේ කයේ ඉන්නකම් මනෝමය අත්පත්ලාභයට යන්න බෑ. මනෝමය අත්පත්ලාභයට ගියාම මේකට එන්න බෑ. කවුරු හරි ඕලාරික අත්පත්ලාභයේ ගිවන් කරලා මනෝමය අත්පත්ලාභයට ගියාම වෙන රූප ලෝකෙ කියලා. ඊට පස්සේ මනෝමය අත්පත්ලාභයේ සංඥාමය අත්පත්ලාභයේකින් ප්‍රතිචාපණය කරනවා. මේ එක එකක් එක එකකින් ප්‍රතිස්ථාපනය කරමින් තමයි මේ අපි ප්‍රධාන වශයෙන් හිතාගෙන මේ චරිතේ මේ චින්තන රටාවේ තියෙන බොල් ගතිය පෙන්නලා දෙන්න. ඒක මරණයට පස්සේ නෙවෙයි කරන්නේ ඉඳද්දිමයි. ඉතින් අපි අර මේක කොච්චර සතින් අල්ලගෙන ඉනවද කියනවනම් මේක මනෝමයයි කියලා කියනකොටම කේන්තියක්. කැමති නැහැ පිළිගන්න කැමති නැහැ. මනෝමය පැත්තට අත්පැත්තලාවේ බුදුරජාණන්සේ විස්තර කරන්නේ මනෝමය සබ්බංග පච්ඡංග සමංගී. තමන්ගේ අගපසක ඔක්කොම තියෙනවා ෆොටෝ එක නෙගටිව් එකක් වගේ. නෙගටිව් එක තියෙනක ඩෙවලොප් කරුවොත් ෆොටෝ එක ගන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි මේකේ තියෙන්නේ. ඒක තව ගෙවුනට පස්සේ තමයි සංඥාමේ පැත්තට යන්නේ. මේ සංඥාමේ පැත්තට ගියාට පස්සේ තේරෙනවා මනුස්සයා ඉන්න පුළුවන් මේ ආත්ම භාව තුළින් මේ කාම ලෝකෙට තියෙන ආශාව නිසා කවදාවත් අර මනෝමයකට යන්න පුළුවන් උනත් බයක් තියෙනවා. මේ කාම ලෝකෙට තියෙන ආශාව නිසා. නිසා කාම ලෝකය තෑගි දීමේ දාන දීමේ අතහැරීමේ ප්‍රයත්නය තමයි මනෝමය ලෝකෙට එනකොට ඔය වගේ කලබල වෙනවා. හිතාගන්න බුද්ධෝත්පාද කාලෙක නිවේනම් භාවනා කරන කට්ටියට මොකද වෙන්නේ කියලා. මේක මෙහෙමයි කියලා පාර පෙන්නලා නැති කාලෙක භාවනා කරා නම් පිස්සෙදෙන්න හොඳම ක්‍රමය. දැන් බුද්ධෝත්පාද කාලෙත් භාවනා කරන පිස්සෙදෙන්න හොඳම ක්‍රමය තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියම් භාවනාවේ පෙරදින ඉන්දියන් පරියම් භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස න්‍යාසයේ කෙරෙන ලැබෙන ලෙස අවධානය යොමු කරන භාවනා කෙරෙනි. මුචිනේ කිසිවක් නොසිතා න්‍යාසිකා විශාල චිත්‍රය දැකලා මේ නිජයට අවදි වෙන්න ඕනේ කියලා ප්‍රස්වාසයක් ඉවර වෙනවා බලන්න ගියොත් ඊගාව ආශ්වාසයේ ඉන්නේ ඉස්සලා ওই තැන තමයි අපි ඉන්නේ හැබැයි ඒක චිත්තක්ෂණයයි තියෙන්නේ ප්‍රශ්වාසයේ 100%ක්ම ගෙවිලා ආශ්වාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා ওই අතරමැද රූපේ 100%ක්ම ගෙවෙනවා මේක නොදකින්න තමයි මේක නොපෙන්නන්න තමයි රාගේ වැඩ කරන්නේ ආශ්වාසය ඉවර වෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්වාසය ඉවර වෙන්න ඉස්සෙල්ලා ආශ්වාසය අපේක්ෂා කරනවා මේ දෙක අර රිලේ රේස් එක බැටන් එක මාරු කරන තැන පේන්න නැහැ. ඉතින් කවදා හරි ඒක එක සැරයක් දැක්කනම් භාවනාවේදී එක සැරයක් දැක්කනම් එයාට බලන්න පුළුවන් අර සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස නතර ඉඳපා. දැන් ප්‍රශ්වාසය කිවිටෙන් හිටි බලන්න. මේකට තමයි කියන්නේ Nirodha බලනවා කියලා ක්ෂය වීම බලනවා වැය වීම බල. එයාට ඒක නිරෝධ මාර්ග ප්‍රතිපදාව පේනවා. Nirodha බලන්න නම් බලන්නේ Nirodhaට බය නම් අගරතැබ්බයක් කියලා බලනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගෙත් නෙවෙයි වැටෙන්නේ මාර කටකට තමයි ගිල්ල වැටෙන්නේ. ඒ නිසා ආනාපානේ බලන්න ඕනේ ආනාපානේ යාලු කරගන්න ඕනේ ආස්වාසිය හෝ ප්‍රසවාසිය හෝ දෙකේම ඉවර වෙන තැන බලන්න. ඒක අල්ලගන්නේ ආදරය කරන්න නෙවෙයි. ඒක ඉවර වෙන තැන බලන්න නැත්නම් ඡේ වීම බලන්න නැත්නම් වැය වීම බලන්න නැත්නම් නිරෝධය බලන්න. ඉතින් මොන දෙයක හරි නිරෝධය ඡේ වීම වැය වීම බැදීම සාමාන්‍ය ලෝකේ කියන්නේ ආමංගල්‍යයක් කියලා. අපි ඒක පිළිගන්න කැමති නැහැ. අපි භවයේ හම්බෙන එක පිළිගත්තට මරණය පිළිගන්න කැමති නැහැ. ඉතින් එහෙම ලෝකෙක අපි කොච්චර වැඩ කරත් ඔය නිරෝධගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ නැහැ. මොකද අපිට ඒක අභාග්‍යයක්, කරදරයක්. එහෙම නැත්නම් අරියාදුවක් විදිහට පේන්නේ. ඒක බලන සුළු ගිය පුදුම තිරියන් වීමක් වෙනවා. ජී මුළු ලෝ මුළු ස්නායු පද්ධතියම අවදි වෙනවා. අපි පොඩි ළමින්ට කරනවා මේ සතිපාසලේ මේ බෙල් එකක් ගහලා මේක ඉවර වෙන තැන අහන්න කියනවා. කවදාවත් භාවනා කරපු නිසා කෙනෙක් නිකම්ම භාවනාවට යනවා. ඒ මෙල්බන් වලදී කියලා පස්සේ ළමෙක් කියනවා මුළු හදින්ම මුළු කයෙම අහගෙන හිටියත් විතරලු අන්තිම දක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ අපිට. ඉතින් අපි අර නිම වෙන තැන, ගෙවෙන තැන, ක්ෂය වෙන තැන දැකීමට තියෙන බීතිකාවක් තියෙනවනේ. ඒ බීතිකාව තුළ විතරම අපි ජීවත් වෙන්නේ. කවදා හෝ Nirodhe දක්නාසුළු බැලුවොත් ඒක ක්‍රමසාවිදි ලක්ෂණයක් තියෙනවා. මොකද බලන්නේ නැත්තම් නිරෝධය අභග්යකට බලනවා නම් නිරෝධය අධිආධුවට බලනවා නම් නිරෝධය වැරදීමක් කියලා බලනවා නම් අසුභයක් විදියට බලනවා නම් අභද්‍ර දෙයක් විදියට බලනවා නම් පාර පේන්නේ නැහැ. නිසා මේක බලන්න ඕනම දෙයක් ස්වභාවයෙන් නැති වෙන අහන දෙයක් නැහැ. අපේ ප්‍රධාන අවධානය වෙන්න ඕනේ ඒක නටාගෙන මුකුළු පාගෙන එන වෙලාව නෙවෙයි. ජීවිතය බලන්න එතකොට ජීවිතේ පුරා සම්දිස්ථාන ලක්ෂයක් තියෙනවා නිවන දකින්න. ස්වාමීන් පරිදි භාවනාව. මාගේ මෙම ප්‍රකාශයේ පළමු දවස් දෙකේ ඔබවහන්සේ ලබාදු අවබෝධ පිළිතුරේ භාවනාව ආරම්භයේ නියමයෙන් ගැසුණිය. ඔබවහන්සේ අනුශාසනා කළ පරිදි මම මුලින් අවබෝධ අයු නිරීක්ෂණය කළෙමි. මුලින් අවබෝධයේ කර්මස්ථානයට සිටින ඉරියව්වල පසුව නතු වේදනාවටයි. අවබෝධ වෙන මුද ගැසීමක් හෝ පරිවර්තනයක් නෙමෙයි. අවබෝධ වේදනා ප්‍රමාණය සතිමත් කිරීම ගැන සිදුවේ. උපවාසයෙන් නිරෝගී සුවපත්තාවේ පැතිලා. කොහොමදී මූල කර්මස්ථානය හරි කයේ ඉදියව හරි ඒ වෙලාවේ කයේ වේදනාව කියලා කියන්නේ සතිය අරමුණක්. අව නිින්දෙන් අවදි වෙන්නේ සතියට නම් ඒක නිින්දක් කියන්නේ. ඒකට කියන්නේ හිත ලීන වුණා, හිත සැඟ වුණා, හිත නිලීන වුණා කියලා. එතකොට ඒ කියන්නේ විනින්ද කියලා ගන්න අවස්ථාවේ අවසාන කොටස ඔය. ඒක අරමුණකට අවදි වීම. එතකොට අවදි වෙන්නේ සතිය. එතකොට කවදා හරි බලන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ බලාගෙන ඉන්නකොට ඒක සියුම් වේගෙන ඉන්න පටන් ගත්තා කියලා ඒ කියන්නේ නිින්දේ ආරම්භය එතන තමයි. අපි ඔය සමාධිමත් වෙනකොට අරමුණ සියුම් වේගෙන එනකොට ඒක දන්නේ නැතුව මේ සතිය ගිලිනවා සමාධිය ගිලිනවා වගේ වැරදි නිගමනයකට ගියොත් නිින්ද එනවා දන්නේම නැහැ. ඒ නිසා අරමුණ හරියන හැම වෙලාවකම නිින්දට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අරමුණ හරියෑම සතිය දක්ෂභාවයක් තමයි. අපි නොදන්න කෙනා නිින්දකට ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ සතිය බැඳෙන වැඩෙන වෙලාවේ අරමුණ සිහුම් වෙන සිහුම් වෙන වෙලාවේ මේ නිින්දක ආරම්භක පටන් ගන්න කියලා බලාගෙන ගියොත් නිින්දට යට වෙන්නේ නැහැ. ඒක නිින්දේ පටන් ගන්නවත් දන්නවා, අවසානයක් දන්නවා. සමහර විටක මැදටත් අවදි වෙන්න ඉඩ තියෙනවා. ජීන්සා මේ තියෙන නිින්ද අවසානයේ අල්ලලා තියෙනවා සතියට නම් අවදි වෙන්නේ බොහොම හොඳයි. ඒකට නිින්ද කියන්නේ දැන් උත්සාහ කරන්න තමයි බලාහින අරමුණ සමීප වෙලා මුණට මුණ දාලා තියලා අරමුණ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගත්තා නම් මතක තියානින්න නිින්දක් එන්න ඉඩ තියෙනවා. ගැප්සට මැජික් පෙන්න මිනිස්සු අර ප්‍රබාන කරකවන තටතට ස්කාර කරකවන මේ පැත්තේ මාළුවෙ පෙන්නන්නේ. රස්බන්දුන් කියලා කියන්නේ මේවට. නිසා බෙරයක් ගහනවා ඒක බොහොම වේගෙන් ගහන මිනිස්සු ඒ පැත්ත බලනකොට නිහතෙන් විකිලන පරිවේග ගණනලා පෙන්නනවා. මාළුවෙක් ගණනලා පෙන්නනවා. නිකන් මැව්වා වගේ. ඉතින් මේක ගහනකොට දැනගන්න මේක දැනුවත් දෙන්න තමයි හදන්නේ කියලා. ඒ ඒ ගහන ගැහිල්ල තමයි අර මොන්ට හිත මුණට මුණ දාන වෙලාව. ඔබ සියල්ල හොඳ නැහැ. ඒක නපුරක් තියෙනවා නිදිමතට එන්නේ ඉඳ තියෙනවා. අන්නේ අවදි ඇති කරගෙන යන්න කියලා කියනවා. එම සම්මෙන් ප්‍රතිසංවාස මා සක්මන් කරගෙන යද්දී පාද ස්පර්ශයේ විපරීත මාරු මාරු දැනීම කරගෙන ගියේ. පාද මුල ස්පර්ශය මුල මැද හා අග යන්නේ සංස්කාරකව අධ්‍යක්ෂණය. මෙසේ බොහෝ වේලාවක් ඇතුළතදී මගේ බුදුම පුරවහා සම්බන්ධී මා උදේ පැනු කරන බලය පාදවල දැනෙන්නට විය. ඒ ආස්වාද දැනෙන්නේ මොනතරම් කල්ය කලහේ බවක් තිබුණේ. ඒ ගැටුමේ මధుරයාවදී සිංහල අධිතු වේදනාව නිසා සක්මන නමතා පරයන්ති වෙත ඇදුනේ. මානක පසුගිය ශිල්පෝපුරේදී ගිහින් චාරිකාවක් නැතිව අපසු ගමනේදී මොන පටනයක් තිබුණේ. එසේ වුණ දක්වාන්නේ මොනනම් ලැබසි නැති බව කියන්නේ. පයින්නේ ඇදෙන වාහනේ වේග අඩු කර ගැනීම තුන්වෙනි අන්තයට මානවීය අයිසයිට් මාර්ගයේ පහළට ඉස්ලාමී පටන් ගත්තේය. මිනිතින් අවස්ථාවේ මගේ පාදයේ පතුරු දුස් දෙන්නේ පැනලේ මනහතයි පාලි ජැක්නිස්ථානයේ දක්වා සම්බන්ධ සිටියයි පුර්ණ අවධානය මෙම ස්පර්ශයේ කෙරී ඇති අයුරු මට පසු පසක් විය. තවසි මාස්ථාවේ මා කිසිවක් නිසුදු බව පසු වැටිණි. ඉන්පසු පැමිණියේ ලෝකයේ මුත්‍යශීලී බවයි. කටේ කළ සිංහි ගොසිය. මුළු පවුල ප්‍රමුඛාගේ පරණ පරණ දෙවි පවුල ජීවිතයේ පත්වෙන බරපතල පුහන් ලැබීම පිළිබඳ විතක් සිරිය නැගෙන. තවත් නදුරක් යැයි හිම ස්වභාවය මාර්ගයේ විපත්ති අප ඉදිරියට යන නිසා මම අද මේ කියන්නේ. මේ සිද්ධියේදී මම වැටුනේ ඔබ වහන්සේ දෙසන පරිදි වඩලන් සතිය අසීරු අවස්ථාවකදී පුනිත වන වගයි. මා මාර්ගයේ පූර්ණ අවධානය යොමු බවට ఎవరు ఇలాంటి తీర్పు తీసుకున్న ముసుగు ఉంటారు కాబట్టి వయస్సుతో ఊపిరి నీరాడేది వరం నడిసేది మా బయలు మొదల ఈ ఆశ్రమంలో ఉంటారు ముసి వార్తాకలి ಹಾಕಿ ಇಮಾಮಸ್ತಾಗಿ ಸತಿಯ ಗುಣ ಮಾಡ್ಕೊಂಡು ಸಾಯಿ ಅಸಲು ಹಿಂದೆ ಕಡೆ ಸತಿಯ ತ್ಯಾಗ ಮಾಡುವುದು ಗುಣ ಸೇರು ಗುಣ ಸೇರಿದಾಗ සත්‍ය පුරුදු කරමු නැති කෙනත් ওই ටිකම කරනවා. ඒක බොහොමක් නෙවෙයි නමුත් මෙයා කරලා තිබුණ නිසා විස්තරේ කියන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් ඔය කලබලයක් වෙච්චාම බොඩි නොලෙජ් එක එළියට ඇවිල්ලා කරන්න ඕන දේ කරනවා. අපිට ඒකට යකා ගැහුවා වගේ අපි දන්නේ නැහැ. නමුත් සත්‍යමත් එක්ක නා දන්නවා අපි භාවනා කරනකොට ස්ලිප් වෙන්න ගන්න වෙලාවක් කරන හිමේ නෙවෙයි ඒක අත්දැකලා පස්සේ හිමේෂිප් වෙනකොට වෙච්ච දේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා. කාලේ උතෝර කැලි කැලි වලට කඩලා තේරෙනවා ඒක කියන්න පුළුවන්. කියනකොට තමයි ඔකේ thrill එක තියෙන්නේ. හිමේ පහනකට වැඩි ජොලියක් තියෙනවා. කියනකොට. බුදුජානනාචිට ඔය ඇති කරගත්ත සර්වඥතා ඥානෙ හෙලි කරන්නේ නැතුව ඉන්න බෑනේ. ඒක අර ඥානියත් එක්කම එන එක. ඒ නිසා මේ ජීවිතේ අපේ කිසිම අත්දැකීමක් ඔය විශ්වවිද්‍යාලය වලට ගිහිල්ලා ඕ ට්‍රේනින් කරලා ගන්න ඕනේ මේක උපත්තිම අපේ හැම හැම ඥානෙකම හැම ක්‍රෝමසෝම් එකම හැම හැකියාවක්ම තියෙනවා. ඒක තව කෙනෙකුට කියලා දෙන්න ඉතින් තියරිස් ඕනේ. වැඩේට තියරි ඕනේ නැහැ. මේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා හන්දාවක යනකොට බොම්මනේ යනකොට පයිතියන්න බොඩකට ඉස්සල්ලා මේ නూరు දෙයක් හරි කොලයක් අස්සේ තියලා දැකලා කියන්න ඕන්න මෙන්න කියලා දැනගත්ත එක සර්පහිසක් කියලා දුවන් ඩෝනි වම් දකුණ දකුණු කකුල පෙරට තියලා උතුරටද දකුණටද කියලා කියන්න ඕනේ නෑනේ ඒක දුව වෙනවනේ ඒක උගන්වන්න බෑනේ එච්චරයි නොලෙජ් එක කියන්නේ දකින්න චිත්තක්ෂණ ඉස්සලා දැක්කනම් පෑගෙන චිත්තක්ෂණ ඉස්සලා දැක්කනම් ඒකේ එළියට යන හැටි කිසිම කෙනෙකුට කියලා දෙන්න ඕනේ නැහැ එකම දෙයයි තියෙන්නේ මේ සර්පහිසක් කියලා චිත්තක්ෂණ ඉස්සලා දකින්න ඕනේ. දැක්කේ නැත්තම් හර්පයා ගාව නැහැ සිතක් අනුකම්පාව ගැහණියද පිරිමේද්ද කියලා. මේ දැකීම තමයි බුදුරජාණන් කියන්නේ අප්‍රමාද වෙන්න පමා වුණොත් මලපර වෙයි. ඉරට යටින් අඳට යටින් කාලය පැන යනවා. මම පරියක භාවනාවේ that, uh, that then ඇස්වසා නායකීකයක් යන්නේ මා හුස්ම දිස්ක අවධානය යොමු කිරීමත් ප්‍රථම මොනේ මස් පුදු ඉවයි තම අතුකන ඇදීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් කරන්න පටන් ගනී. අද වෙනකොට එම ක්‍රියාවලිය පසුගිය දින දෙකට වඩා අඩුයි ඇත. ඊයේ ඇඳට ගොස් ඇස්වසා ගන්න විසම එම ක්‍රියාවලිය කිතුරියාවක් සිදු විය. ඊයේ හවස කිව්ව සෑම පණියක භාවනා වාරයකදීම මොනේ ක්‍රියාවලියට අමතරව මුලින් අතට ගොඩ ගැටීම සිදු විය. වැටෙන අනුභවය එකම මනෝනයික් දෙයි. එවිට නැවත නැවත අනුගල දෙකට නවා මුල වැටුණාද දෙකටම විසිවාඩයක් පමණ හැම සෙෂන් එකේම සිදු විය. අනුගේ පළවෙනි භාවනාවේ වැටෙන පසු නැවතින උත්සාහ නොකර ඊළඟට වෙන දේ බලා සිටීමේ ප්‍රති වස්තුවේ මොකක් මොකක් අද කොටසේ එනාට මෙහාට ටෙලිපොන් පියාවිය සිදු විය. භාවනා වාදී ගුරු වරු දැනුමින් නැතිේ. මේ ශරීරයේ මෙහි බවක් සෙනෙහ බවක් දැනේ. එහි තිබී බොරු වලගේ ඇඳ බැඳෙමි. ඒ ඩයිනාමික් පටුවට පීඩාවක් වුණේ නැත. මම ප්‍රසන්න වහන්සේ මම භාවනා ආකාරයේ පිළිබඳව මම කරන දේ ගැන හිතනට කරුණාවෙන් පරායනය වෙන්නේ. ඔක පිළිබඳව ඇත්තටම මට ප්‍රකාශ කරන්න අමාරුයි. මොකද මේ ජවනිකාව සම්පූර්ණයෙන්ම හරහා ගියොත් තමන්ට මේ ඇඟේ තිබිච්ච හිතේ තිබිච්ච අර පෙන්තප්පිච්ච හිර වෙච්ච ඒවා අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒක වෙනකොට අපි ඒ ඉරියව්ව ගැලපෙන්නේ නැති කන් නිසා අතරමැදදී අත දානවා. අත දැම්මොත් වැඩි ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි ඔක යන්න දෙන්න ඕනේ. ඒකට දිගට යන්න දෙන්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට තරුණ පිරිස වලට හරි අමාරුයි. ශනික මැද ඉඳගෙන ඒ විකෘති රූපේ එනවනම් හරි අමාරුයි. නමුත් දිගට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට අර හේ පුංචි ගමරාලගේ මහ ගමරාලගේ කතාව තමයි මට කියන්නේ. මහ ගමරාලයි පුංචි ගමරාලයි දෙන්න වාරේ මාර්ගයට යනකොට වැල් රකින්න. පුංචි ගමරාල බය නැතිලු. මහ ගමරාල බයයි. ඉතින් බෑ මේ පුංචි ගමරාල මස් මාළු කාලා ගිහලා බුදියන වෙලාවේ යකෙක් ඇවිල්ලා පිළිගඳට එක එක දත ගලවලා අර තියෙන මස් කෑ ටික ඔක්කොම කාලා දත් ටික හයි කරලා ගියලු ලස්සනට තිබ්බලු බහුවෙන් උදේ වන්නකොට දත් ටික. ඒ ගිහිල්ලා hina යනකොට මහා කමරාල යනකොට මොකද මලයා මේ ඩෙන්ටිස් කෙනෙක් ගහට හරි ගියාද කියලා. නෑ. ඒකවල මෙහෙම රෑ කවුද ඇවිල්ලා ගලවලා ආය හයි කරලා ගියා. යා නේ මගේ දත් ටිකත් හදාගත්තොත් හොඳයි කියලා උත් බුලත් ටික කනවලු මස් මාළු වුණා කාලා ගිහලා බුදියා ගත්තා. ඉතල යකා ගාලවල දත්ති ගාලවල මගදී කද්දි මූට බය වෙලා හැරනවා. යකා මූණ හැමතැනම දත්තිට උලා ගියා. උගේ වැඩේ උඩ කරන්න දුන්නම ඌ ලස්සන දෙයක හරි ගස්සලා තියෙනවා. ගිහි ජීවිතේ කියන්නේ මොච්චරයි. මේ පුතග්ජන ජීවිතේ කියන්නේ මොච්චරයි අතරමැදදී අත දාන්න. දැන් මට පස්සේ කිසිම දෙයක් කරන්න විදිහ දෙන්නේ නැහැ. වෙන දෙයකට වෙන්න දෙන්නේ නැහැ. සෙනගක් එක්ක වහ කන්නත් බෑනේ. ඉන්නගෙන කනවා. තනියම ඉන්නකොට අපිට පුළුවන් ඉන්නකක් වෙන්න දෙන්න ඕක මොකද්ද ප්‍රශ්නේ? ඉතින් නඩවත් ඉවරයි. ඒකට අර pent up energy එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අපි කිසිම වෙලාවක මේ අදිශයකදී කරදරයකදී මොනම දෙයක් කරන හැම කෙනාම අක්ක වෙන්න හදනවා අයියා වෙන්න හදනවා අරගෙන දොස් හොඳයි මේක දොස් හොඳයි too much of cooks මේ මේ ස්පොයිල් ද සූප් වගේ අපි too much of knowledge එක තියෙන්නේ. එකෙකුටවත් තියෙන සීමා නැහැ. ඉතින් වැඩි මොනවත් වෙන්නේ මැරෙන එක. ඉතින් අය ඔය ඔච්චර මැරෙන්න දෙයක් තියෙනවා. උගුණත් මැරෙන්න කැමති නැහැ. ඉන්නේ පටන් ගන්නකොට අපි දන්නේ මැදදී අත දානවා. අත දැම්මට පස්සේ බාගෙට අහපු නඩුවක් වාගේ ඉර වෙලා තියෙන. ඉතින් ඔක්කොම එකතු වෙනවනේ. වෙලාවක යන්න දුන්නාට පස්සේ පේනවා සබහා ධර්මයේ තමයි හොඳම එදා හොඳම බේත. ඒකට යන්න දෙන්න පුදුමාකාර ඉවසීමක් වුණ මේ සිද්ධියක කෙලවර බැලීම. එච්චරයි මේකට බුදුහාමුදුරුවෝ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. පටන් ගන්න එක හේතුඵල වශයෙන් පටන් ගන්න. ඉවර වෙන්න දීපන්. මේ මනුස්ස ජීවිතේ සෙනගක් එක්ක ඉන්නකොට කිසිම දෙයක් ප්‍රබහමින් වෙන්න දෙන්නේ නැහැ. අතරමඟ නැතර කරනවා. ඉතින් අන්තිමට එකතු වෙලා පිසිය බලමල්ල වගේ වෙලා තියෙනවා. ඔන්න යන්න දෙන එකයි තියෙන්නේ වමනයක් ආවත්. අසුචි පිට උනත්, මූත්‍ර පිට උනත්, ශුක්‍ර පිට උනත් පිට කෙරුවේ නැත්තම් අපස්මාර රෝගේනෝ. ඒක කියනවා අසුචි වේග, මුත්‍ර වේග, ශුක්‍ර වේග, වමන වේග පිට වෙන්න දෙන්න ඕනේ. මේ ශිෂ්ට සමාජය අපිට පුළුවන් දෝන වෙලාවක වමනේ පිට කරන්නේ. වමනකින් නනවන කොච්චර නිල් වෙනවද බලන්න ඇඟ සීතල වෙනවා. මොකද වමනේ කිව්වොත් ඔක්කොම පෞෂත්ව ඉවරයි. දැන් පොඩි එකාගේ ඌව මොකද තමයි අම්මගේ කරේත් පමන දානවා. ඌට ගානක් නැහැ. මොනම දෙයක්වත් මේ ලෝකේ කරන්න බෑ මේ ශිෂ්ට සමාජයත් එක්ක ජීවත් වෙනවා කියන එක මහගමරාලේ වගේ වැඩක් තියෙනවා. භාගෙට තමයි දේරම නතර කරන්න. දේට වැඩි හොඳ ගැලීකට ගිහිල්ලා වෙන දේශ වෙන්න අරපුවාම ඒකට කියන්නේ පටිසල්ලාණය කියලා බුදුසසුනanse කියන්නේ භාවනාවට පටිසල්ලාණය කියලා කියන්නේ සාහස්‍ය ස්ථානයක්. පටිසල්ලාණාවුට්ටිතෝ සායන්න සමයන් පටිසල්ලාණාවුට්ටිතෝ කියලා කියන්නේ අවස් කාලේ තමන්ගේ ඇඟ සම්පූර්ණ මේ භාවනා කරලා නැගිටලා යනවා කියලා කියන්නේ විවේක ස්ථානයේ නැගිටලා ගියා රහස් ස්ථානය කියලා කියනවා. ඒ නිසා මේකට යන්න එක තමයි දෙන්නේ කරන්න තියෙන්නේ. දැන් ඉන්නේ මැද. ඔක ටික දවසක් ගියාට පස්සේ ඕක තුලින්ම උත්තරේ ලැබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වසරේ වහන්සේගේ ගෝලන ගෝල ස්වාමීන් වහන්සේ නම අපට මහත් කුමන සිටින්නේ කියාගියේ. එසේ සිටින සියල්ලම මගින් මීහත් කුලස වැඩි ගන්නවා යයි සිටී. විශේෂයෙන්ම මගේ පවුල. දැන් වහන්සේ අප පොඩිලමේ කුමන සිටින්නේ කියයි. මගේ දරුවන් අතර මගේ පවුලගෙන් බැනුම් අහන්නේ පොඩිලමේ කුලස වැඩි කරන නිසායි. not is regular conduct already known as irregular non-money. Mia kaya bukan siya yung bukod niya. Kita pastikan kami. Mia hindi yan kasi hindi yung bukod niya sa mga bagi atas. Dan ini menjadi jarak kali suara, jarak kali gimana menjadi sedih. Mungkin kalau ප්‍රශ්නය ඇත්තේ තමාලින් ආකාරයේ සිදුනෝ එසේ වුණේ තමාලය සිතාගෙන සිටිනක තුළේ පරිණාමයෙන් පැහැදිලි කර දෙන්නේ කියන්නේ ජාර පුංචි කාලේ මට මතකයි ඔය මේ කාටුන් එකක් තිබ්බා මේ පොඩි එකා අඬනවා බුර පිට යන්න ඕනේ කියලා. මේ තාත්තලා ඇවිත් සූ එකට ගෙනියන්න. අම්මා කිව්වා ඉතින් ඔයා පිටේ තියන්නේ නේද? තව කැටජෝක්යක් තුන අපි පාස් අවුට් වෙනකොට අපේ මේ සුවනියර් එකේ අපි ඇත්තට අවුට් වෙනකොට ගෑනු ළමෙක් වීදියක් දිගේ අරගෙන යනවලු එළදෙනා. ඉතින් පාරේට මිනිස්සු කැහුවලු මේ කොහෙද ගෙනියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ ආටිෆිෂල් ඉන්සෙමිනේෂන් වලට ගෙනියනවා. ඉතින් උඹලා තාත්තට කරලා තිබ්බට කියනවා. Thank <laughs> you. අපි අපි ගෝවින්දන් පාටිගේ දාලා තියෙන ජෝක් එක. එනිසා එක එක එක එක දේවල් වලට අඳිනවා එක එක දේවල් වල කියනවා. කාලාම සූත්‍ර බුදුදන්හන්සේ කතා කරලා කියනවා ඒ කාලාම වාසින් කියන ලෝකේ විතරාල විසරදොයිල මෙහෙම කියලා යනවා. ඒකට සම්පූර්ණ විරෝධයක් තව කෙනෙක් කියලා යනවා. අපි මේ පවු කරන මිනිස්සු අපිට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඒ මේ උගත්තු පැහැදිලිම කන්ට්‍රඩික්ටරි දේවල් ඇවිල්ලා කියන්නේ කියලා දැන් කියන්නේ බුදුහාමුදුරන්. ඉතින් බුදුහාමුදුරු දන්නවා මේ විදිහට මේගොල්ලෝ බුදුහාමුදුරන්ට බයිනවා. නමුත් බුදුහාමුදුරන්ට බුද්ධ කෘත්‍යයක් තියෙනවානේ. මෙතෙක් කරපු ඔක්කොමලා කරලා තියෙන නිකන් ඇවිල්ලා දැනුම දීලා ඒගොල්ලන්ට බයිනවා. දැන් බුදුජානන්සේ චෝදනා කරා බුදුජානන්සේ බයිනතර බුදුජානන්සේ මතක් කළ කිනු එකක්වත් වැඩක් නැහැ. අහපු නිසා හෝ ගරු කටයුතු නිසා හෝ මොනම දෙයක් අත්තරක් නැහැ. උඹට තේරෙන හොඳ නරක දෙක මොකද්ද කියලා. ඉතින් වෙස්ට් එක ඇල්ලියෝගේ මුල් ටික විතරයි. වෙස්ට් එක අල්ලා කිව්ව බුදුජානකසේ සීලම ක්‍රම ප්‍රතික්ෂේප කළා. chart for free thinking නිදහස් චින්තනයට ඉඩ දුන්නා කියලා. නමුත් සූත්‍රය යට කොටසේ තියෙනවා. ඔබ දැන් මේ ලෝකේ ජීවත් වෙලා තියෙන අවුරුදු ගාණක් පොළොවට. ඒකේ දකින්න එක හොඳ නරක මොනවාද? සත්‍ය මාර්ගයක හොඳද? ඔබ කායිකට මැරෙට කැමති නැහැ. එහෙනම් මරණය හොඳ නැහැ. ඒක ඔබ දන්නවද? ඔබ ඔසෝන් කරන කැමතිද? නැහැ. එහෙනම් ඔබ හුරුම් කරන්න කියක් තියෙනවා. ලස්සන බෙන්න දෙයට ඔබ දන්න හොඳ ටික නරක ටික විතරයි. හැබැයි ඒක දැනගෙන හොඳ පැත්ත වඩන්න. නැත්තම් නන්නතරයි හැම කෙනාගේම උදේ දැන් ලංකාවේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ බලන්න. හැම කෙනාම ඇවිල්ලා උපදෙස් දෙනවා. සෙන්ට්‍රල් ඉකොනොමි ගැන කියනවා ඩිසෙන්ට්‍රලයිසේෂන් ගැන කතා කරනවා ඔක්කොම කරනවා මේ එක්කෙනෙක්වත් ඇවිල්ලා මේ ලංකාව දිනු කරන්න හදන කතාවක් නෙවෙයිනේ ඒ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මත මත ප්‍රචාර කරගෙන යනවා ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් ආන්නාසී බුද්ධියෙන් අහන්න ඕනේ ගීකේ ඉවර කරන්න බෑ කියන කතාව බොරු පැහැදිලිවම කරන්න පුළුවන් එන්ජාව too much of cooks spoil the soup තමයි ඒ නිසා කියන දේ කවුරු කිව්වත් තමන්ට තියෙන්නේ ඒ තමන්ගේ තියෙන අගෙන් ආඩම්බරයන් හරියන්නේ රිචර්ජ් කරනවා කරගෙන ගිහලා බලන්න බෑ කරන දෙයට මග වෙන්නේ. ඒතර තමයි තමන්ගේම අත්දැකීම් හරහා ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ගුරුවරු වැඩිවීම වාසනාවක් මිසක් අවසනාවක් නෙවෙයි. වැඩි වෙන තරමට හොඳයි කියලා මම කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව. ආනාපාන. ආනාපාන සති භාවනාව. හුස්ම රැල්ලේ ඇතුළු වීම සහ පිටවීම මුළුතොල්වල වදින ආකාරය නිරීක්ෂණය කරමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය ක්‍රමයෙන් පිළියන පිළිවියන ආකාරය දැනේ. අද අනුම සහ මුලික දෙදෙන තුරදී සීත සිත සමාධිමත් වන ආකාරය කීප විට ගෙව අත්විඳිනේ. අන්තිම නිමේෂෙන් 10 දක්වා අතුරු පරියන්ක භාවනාවේදී විපුල අධ්‍යක්ෂණ සිදු විය. වෙන අවස්ථාවලදී පරිදි ඇතිලෝන සහ පුතුලෝන උස්මරයේ ස්වභාවය නිරීක්ෂණය කෙරේ. මාර පහළ උසත් අතර ප්‍රමාණයකදී උස්මරයේ ප්‍රණීදී යන බවක් දැනුන අතර සිතේ නිදී යන අතර දැනගන්නට ලැබුණි. නමුත් පෙර අවස්ථාවලදී තරම් සිත ප්‍රබාමත් ගතියක් නොවන අතර එය ඒකාකාරීව දිගටම පවත්වනවා ඒ දිනම අද දක්නට ලැබෙනවා. හුස්ම රැල්ලට නැවත සිත යොමු කළ විට සිත ඒකෙහි අවධානය යොමු කිරීමේ කියාව තිබෙනවා. මේ මට දැනුනේ සම සමාධියක් ආකාරයට. මේ ස්වභාවයේ සිත දුරමයක් පැවැත්වීමේ කියාව ඇති බවක් පෙනේ. මීට පසු අවස්ථා කිහිපයක් නැවත භාවනාව ආරම්භ කිරීමට උත්සාහ කළද සිත සීග්‍රයෙන් පොදු තත්ත්වයට පහත් වෙයයි. මෙම අවස්ථාව මගහරවා ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතය පතමි. මේකට නිකන් උදව්වක් වගේ නැත්නම් ඉංගියක් වගේ සර්වඥාන්සේ අංගුත්තර නිකායේ සනිමිත්ත වගේ කියලා සූත්‍ර 13ක් විතර තියෙනවා. ඒකේ කියනවා සනිමිත්තා කෝ භික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්මා න අනිමිත්තා තස්මින් යේව නිමිත්තේ බහිනේ තං අකුසලම් පජහති කියලා. බුදුනාංශේ සඳහන් කරලා තියෙනවා නිමිත්තක් ඇතුවමයි කෙලෙසයක් උපදින්නේ. නිමිත්තක් නැතුව නෙමෙයි. ඒක නිසා නිමිත්ත ගොරෝසු නම් කෙලෙසේ ගොරෝසුයි. නිමිත්ත මැද්දේම නම් කෙලෙසේ මැද්දේමයි. නිමිත්ත සියුම් නම් කෙලෙසියුම්. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ Taman ඉදිරියෙන් තියාගත්ත අරමුණ ගුරුසු තන සිට සිව් වීම කෙලස් ගුරුසු ඉදලා සිව් වීම නම් සමහරව හිතනවා සතිය නැති නිසායි මේ අරමුණ නොපෙනී යන්නේ නොදැනී යන්නේ කියලා ඒක නිසා මේ සිව් කර ගැනීම මධ්‍ය ප්‍රමාණයට අඩු කිරීම ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ඒ වගේම කෙලස් අඩු භාවයක්ම කියන එක Tamanට උරගාල බලන්න පුළුවන් නම් ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් නම් නැවත නැවත මේ වැඩේ වෙනකොට ඒ ගොරෝසු තැන සිට සියුම් වීමට අනුග්‍රහ කිරීමේ ශක්තිය ලැබෙනවා. ඒ අනුග්‍රහ කරන්න කරන්න ඊට වැඩිය අද සියුම් වෙනවා. අදට වැඩිය හෙට සියුම් වෙන්න පටන් ගන්නවා. නමුත් සියුම් වෙනකොට මමයට මාන්නයට ඉන්න තැනක් නැතු වෙනවා. එතකොට අරමුණ සියුම් වීම හරහා දික්තිය බුදු වෙන්න පටන් ගන්නවා. මාන්නේ බුද්ධ වෙන්න පටන් ගන්නවා තෘෂ්ණාව බුද්ධ වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඇතුළතින් ප්‍රතික්‍රියාවක් එනවා ප්‍රපංච කරන කෙනා තණ්හාමාන දිටි කියන කෙනාට මේක පය තියාගන්න තරක් නැතුනා වගේ අඩිය ගහ ගන්න තරක් නැති වෙනවා එහෙම නැත්නම් කියන විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැතු වෙනවා එතකොට විඥානේ নানা ආකාර කොට පෙරක දෝරකම් දාලා කොහොම හරි මේක අවුල්ල අවුස්සලා ආය ආනපානේ ගොරෝසු කරලා බලන්න හිතෙනවා ඇද්ද කරින්න හිතෙනවා නැගිටලා යන්න හිතෙනවා මේ සේරම මායාවේ කෙලස් ඒ නිසා අරමුණ සිංවීමයි මට බුදුහාමුදුරු දෙන උපදේශේ අරමුණ නැවත ගොරෝසු කරගන්න කියන එකයි මායාවේ උපදේශේ කෙලස් ඒ නිසා මම මේ දෙකෙන් සූක්ෂමව කොයිවද පාවිච්චි කරන්නේ යෝනිසමංශ කාර්යද අයෝනිසමංශ කාර්යද කියලා එක රැකින් එක ප්‍රත්‍යේ ප්‍රයත්නයකින් මේක දිනන්න බෑ. නැවත නැවත කරන්න. කරනකොට තමයි තේරෙයි කුරුළු තන්තිට සියුම් කිරීමේ වැඩපිළිවෙල ඉතාම සූක්ෂමව කරන්න ඕනේ ගියටින් ගින්දර ගෙනියන්න වගේ. කඹේ විදින්න වගේ. තනි කෝච්චි පිල්ලක විදින්න වගේ බොහෝම අමාරු සම්බරකමක් එනවා. අන්නේ සමබරකම තමයි පෞෂත්වය කියන්නේ. ඒක තමයි අපේ අත්දැකීම කියන්නේ. ඔබේ අශීල අවස්ථාවක් ආවට ශ්‍රද්ධාව කඩා ගන්න එපා, සීලය කඩා ගන්න එපා, සතිය කඩා ගන්න එපා. එහෙමම ගත්ත එකලස දිගට ගෙනියන එකයි කරන්න තියෙන්නේ. දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික වැඩෙනවා. ඒ වැඩිම යෝගාවචරයට වැටෙන්නේ යෝගාවචරයට ඒ දවසින් දවස බින්න වැඩිම වැටෙන්නේ ඒක ගණන් ගන්න එපා. සෑහෙන ප්‍රමාණයක් ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න නිසා නැවත ආනපන බලන්න යන්න එපා. අර සිවුම් වීම පුළුවන් තරම් වෙලාවක් ඉන්න කෙලෙස් අඩුතන ඉන්නේ කොහොමද? ඒකේ ආස්වාස ප්‍රාස්වාස කියනකොට ආස්වාස ප්‍රශ්වාස කියලා ඉන්න ඕනේ. ප්‍රාස්වාස නෙවෙයි. ආයන්නක දිගට තමයි ආස්වාසය යන්නේ දෙවෙනික ප්‍රශ්වාසය. ඉතින් ඒකත් හදා ගන්න ඕනේ ආනා පානා කියනට වැඩියි. ආනාපාන සම්බන්ධවයි. දැක්ක ස්වාමීන් වහන්සේ උස්ම සම්පූර්ණ උස්ම කය මෙනෙහි කළ පසු මුළු ශරීරයම පිම්බෙන හැකිලන තත්යකට පත් වේ. එම අවස්ථාවේ මනස ඒකාග්‍රව ඇත. මා දැන් මොන කණිකුද? එලෙස තවදුරටත් සිටිනුද? මට වශයෙන් හෝ විපස්සනා භාවනාවට යා යුතුද? එසේනම් විපස්සනා කලියුත්තේ කුමක්ද? මාගේ අනුකම්පාවෙන් උපදෙස් දෙන්නේ නෑ ඒකේ සිද්ධ වෙන එකට වෙන්න අරින්නේ ඒක විපස්සනාවක් තමයි. ඒක නිසා ඒ වෙලාවේදී හිත තැම්පත්ව බලහින්න පුළුවන් නම් ඒ තැම්පත් කිරීමට හේතු වෙච්ච අරමුණම දිගට පැවැත්වීමෙන් තමයි ප්‍රගතියක් ප්‍රගමනයක් ලැබෙන්නේ. පරිපූර්ණ ස්වාමීන් වහන්සේ පරියන්කේ ආනාපානයේ අනුබලන විට හුස්ම සිවුමේ ස්තැනකට පැමිණ විට ඒ ස්තැන හුස්ම වේදනා ශබ්ද සුඛ යනාදී ක්ලච් කන්ට්‍රෝල් කරන්නේ සම්පූර්ණ බලන්නේ මගේ දෙවියන්ට පෙර ප්‍රශ්නයට උපදෙස් දෙන ලෙස උන්වහන්සේ වදාළා සුසේක. එයම භාවනාවේ යෙදෙද්දී මතකස්කයන් ශබ්ද සුතුලින් එකටම පවතින වාක්‍ය ලැබුණ අත්දැකීම ගැන මම ඊයේ ප්‍රඥා කුමපත් කෙරෙමි. වහන්සේට පොදුම ලෙස කාමරයක දිස් අවකාශයක බැලුම්වලින් පිළිතුරු පුරාණ කුමපත් සේක. අද ආනාපානයේදී සිට ඉස්තන්ත ආවිද වහන්සේගේ මේ උපමාව මට මුලින්ම පැහැදිලි විය. බැලුම් පහළ ගියොත් අවකාශයේ මේ සැපේ පැමිණි සුවසේ සිටිය හැකි බව විටින් විට අවකාශයට ශබ්ද සිපෝලි ඇවිත් යන හැටි අවකාශයේ සිටින බලා සිටියෙමි. එවර පරයන්කේ දෙස පැය කමාරක් පමණ දුර වේලාවක් පවතිනි. ඒ පැයක් පමණ මේ විදියට අවකාශයේ සිට ශක්ති සිතුවිලි මතුවී නැතුවී යන අයුරු බලා සිටියේ. ඒ භාග්‍ය පමණයන්හි සිතුවිලි අවකාශයට ඇතුල් වෙන්න. නායිම දැවිසිට අවකාශයේ නිකුත්කල පීඩනය නිසා ඒ සිතුවිලි එන්නේ ඒ පැනකමින් සිටින බවක් දැනේ. සිතුවිලි මොකක්ද කියන්න පුළුවන්. ඒක එන්නේ නදී පරිපාලන පීඩනය විතරක් දැනේ. ඒ වගේම සුපුරි රාශියක් තැනින් තැනින් ඇතුළු දෙන අතරදී බුවැලි බුවැලි අනු රාශියකින් ඒ එක එක එක සංකෘතික නවත් තැන්නේ. මම ඒ ඉතාමතා කරපු දෙයක් නෙවෙයි. භාවනාවේදී පුදුමනේ විපස්සනාව කියලා කියනවා. වරක් දැකලා අතිරණ දැනකට ගිහිල්ලා නතරුණා නම් ඒකටම නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට කරන දේවල් අඩු කරලා කරන දේවල් වලට ඉඩ දෙන්න. කරනකොට ඒකට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මෙතෙක් ආපු අත්දැකීම් මත පදනම් කරගෙන පරිේශනයක් කරනවා. ඒ පරිශ්‍රය මිලම හරිය කියන්න බෑ. නමුත් අපි ධෛර්යය දෙන්න ඕනේ. ඒ නොදන්න ශේෂ්ඨය තුල කරන පරිශ්‍රයට. දන්න ශේෂ්ඨය තුල කවදාවත් නිවන නැහැ. අනිවාර්යයෙන්ම තියෙන නොදන්න තැනක. නිසා දන්න තැන කියලා නොදන්න තැනට යන තැනදී තමයි අපි දිශා මාරු වෙන්නේ, අංජබජල් වෙන්නේ, ඔඩු අවුල් වෙන්නේ. ඒකට ටික ටික යන්න ගිහිල්ලා ඒ නොදන්න තැනට යෑම හරියට මේ ජීවත් වෙද්දී මරණය අත්දකින්නවා වගේ. ඉතින් ඒකට හුරු කෙරුවොත් ජීවත් වෙද්දීම ඒ කියන්නේ මරණානුස්සතිය භාවනා වඩනවා වගේ එතකොට ජීවිතේ හරිම සජීවී වෙනවා මරණයට සූදානම් වෙමුත් වෙනවා එතකොට නොදන්නා ශේෂ්ත්‍රයට ඥානෙ පැතිරීමක් යනවා ඒ නිසා මේ මේකම දිගට දිගට කරලා බලන්න බලනකොට මේ හිත පිටින් එන දේවල් تعلق කරනවාද ආකස්මිකව නැත්නම් අනායාසයෙන් නැත්නම් ඇතුලේ හිතේ බිහිතිකාවක් ඒක පිළිබඳව තියෙන ප්‍රතික්ෂේපයක් තියෙනවද කියලා නැවත නැවත කරනකොට තේරෙනවා. melalui suara langsung. Mungkin pastinya para penawar atau pengelayani background music sang mandiri. Mengenal menang Anak paling pasu istendigus ini dapat langsung bangun Indonesia ini Indonesia. Isten sangat ini merupakan ini. Isten ketiapas mengenai kita insana yang setahun pasukan ini memang asal itu untuk keluar dari නිවන් සෝවාන් සසරේ නිතරම යන ඇතේවි. උන්වහන්සේ වාක්‍යයන් විපුණායෝ චාස් පියඥානයෝ සතුටුමයි ප්‍රඥාශුන්‍යයි. මේක භාවනාවේ බාධා නොවේ. සමහර අවස්ථාවල මේ නැති කිරීමට ඉන්නා කාට බොන කරදර තිබුණත් ඒ අම්මා මලා කිව්වත් මොනවා කරුවත් ඇතුලේ ටියුන් එකක් යන මියුසික් යන ඒකට යන සින්දුවක් යන. ඒ සින්දුව ආවට පස්සේ අර්ථ සාහිත්‍ය රසයක් තියෙනවා. දූෂණයක් සිද්ධ වුණත් මල පූජා කරත් ගැහුවත් බැන්නත් ඔක්කොම සාහිත්‍යය දාලා ගත්තට පස්සේ මට ඉතන මොකටද මට අඬ දෙදොඩන්නේ කියලා ඇඬෙන වෙලාවල් එනවා. ඒක නෑ කියන්න බෑ. අත හොඳ වෙලාවකට මේ කවුරු හරි කියපු කීමක් මතක් කරගන්න. ඒක නෙමෙයි තියෙන්නේ මොකද මේකට මේ ආශ්චර්ය මොකද්ද මේකේ කියලා. එනිසා ඕනෙම දෙයක් ඔය සංගීතයට දාපුවම වෙන රසයක් මතු කරලා දෙනවා. මට මතකයි මම කිව්වා මේ බිස්බේන් වලින් රොඩත් වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක ඩයල් කොල්ලෙක් කියනවා එන කියාලුවට මචං අපේ අම්මා තාත්තා ළඟට යනකොට ධන ගහගෙන යන්නේ කිව්වලු. ඉතින් වහවලු මේ යාළුවෝ වයි මචං තාම් අම්මා ඒ තරම්ම තාත්තට ගරු කරනවාද කියලා. මිනිස්සුන්ට නෑ තාත්තා බීලා ඉන්නේ. ආගම ඇඳයට තමයි ඉන්නේ කියලා. තාම මෝල් ගහක් අරගෙන ධන ගාමිනී කියලා දහනවලු සාර්ථක. තු කියන්නේ කොහොමද? තාත්තා ළඟට අම්මා යන්නේ ධන ගාමිනී. එච්චර. මොකක්ද ඔගේ තියෙන ප්‍රශ්නේ? නිතරම ටියුන් වෙලා තියෙන්නේ. ටියුන් වෙලා තියෙන්නේ එතකොට නිකන් ලෝකෙම නිකන් සංගීත රටාවකට යන්නේ. ඒක මෙහෙම කියනවා හොඳම ඔකෙස්ට්‍රා එකක් ගත්තොත් සංගීත වාදක කණ්ඩායමක් ඒ ඔකෙස්ට්‍රා එකම රිද්ම් එකට එනකොට යම් බෑන්ඩ්යක් ප්ලේ කරන ප්ලේ ඇවිල්ලා නැති වුණාට බෑන්ඩ් ප්ලේ එක පටන් ගන්නවා. රිද්ම් එක එනකොට ඒ බෑන්ඩ් ඒකට ගැළපෙන විදිහට එයා රිද්මයක් දෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඔකෙස්ට්‍රා එකේ තියෙන ලස්සන. ඒ නිසා භාවනා කරන පිසක් ළඟ ඉන්නකොට නිකම්ම ටියුන් වෙන්න පටන් ගන්නවා මේ මූණ තද කරගෙන රණ්ඩු වෙලා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන ඇති වැඩන්නේ. නිකන් දෙලිය කතා කරලා කාටද තනන වම්බර දෙයක් කරනවා ඒක වෙනම කතාවක්. ඉතින් කියන්නේ ඒක වම්බර ගහන්න ඉතනවා කියන ගහන ඉවරයි. ඒක කොයි වෙලාවෙ වේවි කියන්නත් බෑ. ඊට පස්සේ ඉවරයි. ඉතින් මේ ශිෂ්ටාචාරයෙන් අපිට මොකද කරලා තියෙන්නේ? මේක එළියට දාන්නේ ඇතුළේ තියාගෙන පැකකැරෙන. ඉතින් අන්තිමට කැන්සර් කියන්නේ මොනවද? අර්බුද කියන්නේ මොනවද? මේ ලෝකෙ මේ ඉතේ ඇතුළේ මේ ආතති කියන්නේ මොනවද? අපිට බෙදා ගන්න බැරි තියෙනවා. ඉතින් සංගීතේ නෝඩ මම දන්නේ මට මට කොයි වෙලාවෙ ටියුන් එකේ මම ඉන්නේ. මම මේ මම බලන්නේ කවුරුහරි මගේ මටහන් සුද්ධ කරගන්න මේ කෙනා ටික කාලයක් ගියාට පස්සේ මෙයාගෙන් අහලා ඉගෙන ගන්න පුළුවන් මට කොහොමද මේ වැඩේ බේරගත්තේ කියලා දැනට මම ඒක ඔය ලියලා තියෙන විදිහට ප්‍රශ්නයක් විදිහට බාරගන්නේ ටිකටම යන්න අරන එකයි කරන්නේ මේක එන්නෙන්න වැඩි නේ ඇම්බිලාම තටික වඩා ගුල් එක ටියුන් එකේ තියෙන ලාම්පතල් ගාලා මැදලා තියෙන අවරණ වෙලාවට ටක් ගාලා සිටියේ දැම්මා එයා ඒ සුට්ටි කරලා දෙනවා තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ සස්මන් කාණ්ඩයේ සිට ප්‍රඥාක භාවනාවේ යෙදුණේ. එහිදී දත අධ්‍යක්ෂකව කුසල් කිරීමට කැමැත්තෙමි. භාවනාවට වාඩි ස්වල්ප වේලාවකින් එන්දිය හැකියාව පුරේ ගියේ. ඉන්පසු බල්දයක් නිවන දැනෙන රිද්මයට අනුව යමක් යන්නේ ඈත්ින් දක්නට ඇවිද. මම ඉවසම බලා සිටියෙමි. මේ වේගය වැඩි වූ අතර පසුවම කළු පාට විය. තවත් ඉවස බලා සිටියේදී මගේ ශරීරයේ නිරුද්ධයට අනුව අන්තිම මොහොතේ පටන් ගත්තේ. ප්‍රවීණ කම්පනයේදී නිරුද්ධය. නිරුද්ධය නිරුද්ධය පානේ නිරුද්ධය. එක්ස්පාන්ඩ් ගෑස් නිරුද්ධය. යොතක මොන ශරීරයේ ආවේශින් අයිතිය අන්තිම නිරුද්ධය. ස්වාමී වහන්සේ තාත්තේගේ කොහොමද නිරුද්ධය පාරාගෙන. ඒක ස්වභාවයෙන් ඉවර වෙනකම්ම යන්න දෙන එකයි තියෙන්නේ. ඒක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. පටන් ගත්ත ඕනම දෙයක් ඉවර වෙනවා. ඒ නිසා හට ගන්න සුළු හට ගන්න ස්වභාවයත් ආවෝ සිළු දෙම ඉවර වෙනවා. ඒක හොඳෝ අවබෝධයෙන් බලන ඉන්නකොට අපිට ඒක තනකදී මම ඉදිරියට ඇවිල්ලා මොනවද කරන්න පටන් ගන්නවා. ඒක නැත්නම් මාන්නේ ඉදිරියට එනවා නැත්නම් තණ්හාව ඇවිල්ලා මේක නැතර කරන්න. නැතර කරපු තැනක ඉඳලම විකෘතියකට යනවා මේ ශක්තිය. ඒ නිසා ඒක ස්වභාවයෙන්ම ඉවර වෙනකම්ම දෙන්න පුළුවන් නම් මං කියනවා ප්‍රතිરૂප දේශ වාසයේ තියෙනවා පුබ්බේච කත පුඤ්ඤතා තියෙනවා කියලා. අපි ඉන්න දේශයේ ප්‍රතිરૂප දේශයක් අපි පෙරකල පින්කේ තියෙනවා. කවුරුත් ඇවිල්ලා කතා කරන්නේ අපිට ඒක ඉවර වෙනකන් යන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉවර වෙනකම්ම එක දෙයක් හරි ඉවර වෙනකම් ඉවර කරා නම් යාට පුදුම සතුටක් එනවා. හරියට ප්‍රශ්න පත්‍රයේ ගණන් පත්‍රයක එක ගානක් සම්පූර්ණ විවර කරලා උත්තරේ හදාගත්තට පස්සේ ගණන් පත්‍රයේ ඉරේ සාදර ගතියක් එනවා. තව ගානක් හදන්න හිතෙනවා. භාගයට විතර කෙරුවොත් එන්නේ නැහැ ඒක. නිසා ලේසිම ගාන ගන්න ඒක උත්තර වෙනකම් හදන්න. ඊට පස්සේ ට්‍රිල් එකක් එනවනේ. ඊට පස්සේ තියෙන ගාන ගන්න අරගෙන යන්න. ඒ නිසා පහසුතෙන් පටන් අරගන්න කියලා කියනවා විපස්සනා වෙදී. ඔබම දෙයක් ආපුවාම කරගන්න බැරි වුණා නම් හිතා ගන්න ඉතින් පෙරපින්මදී පත්‍රූපදේශේ නෙවෙයි. ඒ නිසා අපිට පරිශීලනය කරගන්න බෑ. සම්පූර්ණ නිවර්ණකයි යන්න අරින්න. උතුම් සාන්තිකර අවස්ථාවකින් තමයි ඉවර වෙන්නේ. නමස්කාරය වන්දේ ආනාපානසති භාවනාවේදී ප්‍රශ්වාසය අනුගමනය ලෙස බලා සිටින විට ප්‍රශ්වාසයේ දිනේස් එක්මනිස් තැන් ඉස්සවකාශය නැවත එක්මන ආශ්වාස වැලි දැකීම සිදුවේ තමන් ක්‍රමයෙන් හුස්මලයි දෙක අතර කාල පරිතරයේදී කුයි හිස් අවකාශය විශාල වේ එම අවස්ථාවේදී හිස් අවකාශය පමණක් ඉතිරි වන අතර හුස්මේ පායාවක් වූ තත්ත්වයේ සංසිදේ ඔබවන්සේ ඊයේ වදාළ පරිදිම අවස්ථාව චිත්ත නිවේකයේ සිටිනේ. මෙහි මෙහිම රැඳී සිටින විට අන්සේ දැනෙන්නේ නැති වෙන දැඩි බලාපොරොත්තු වගේ දුරිට පැනගෙන චිත්ත සංකල්ප සංකල්පයන් වේ. නමුත් ඒවායේ කිසිදු ක්‍රියාකාරීත්වයක් නැත. සිතේ මුකෙසේ තැන්පත් වුණාද නම් එම සිතුවිලි වලට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට නැත. මේක දැනෙන්නේ පින්වෙලා බලන විට ඒ අනුපාණයට කිසිම බලපෑමක් අපිට කරන්න බැහැ. බලා සිටීම තමයි. එහිදී මේ බලා සිටීමේ මම නොවන බව දැනේ. මම නොවන බව දැනේ. මේ තත්ත්වයේදී කිසිම ආත්මයක් දායකයක් නැත. සංඥාවක් ඇතිවෙන්නේ පරිපාලනය බව අත්විඳියි. ඒකට ආයි බලන දක්ෂතාවයෙන් තමයි ඒකට යට වෙලා බැලුවොත් ඒක අපිව ගිල ගන්නවා. ඒකේ හුදු නිරීක්ෂක මට්ටමේ දුරස්ත නිරීක්ෂකගේ මට්ටමේ හිටියොත් කිසිම දෙයකින් කවදාකවත් අපිට බලපෑමක් ඇති කරන්න බෑ. ඊට පස්සේ කිවුණාට පස්සේ තේරෙනවා අපි නිකන් හරියට බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුලේ ඉන්නවා වගේ. එහෙම නැත්නම් බංකරයක් ඇතුලේ ඉන්නවා වගේ නැත්නම් සරබලධාරී දෙවියන් වහන්සේ වගේ හිතෙනවා. කව මොනම දෙයක්වත් මොකුත් කරන්න බෑ. අපේ හිත වැටුනොත් ඒක ඇවිල්ලා වහයලා ගන්නවා. ඉතින් අපි එතෙන් යනකොට සද්ධාවෙන් යන්න ඕනේ. සතියෙන් යන්න ඕනේ, සීලෙන් යන්න ඕනේ. මේ කාරණා තුන මොන දේවල්වත් කැඩෙන්නේ අපි සතිය කරනවා කියලා හිතුවොත් කැඩෙනවා, හිත වැටෙනවා. කැඩෙන්නේ නැහැ කියන හැඟීමෙන් ගියොත් මේ සතිය කියන ධර්මයට යටත් වෙන්නේ නැති දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. බුදුසසුනසර හිමවන්ත සූත්‍රයේදී සඳහන් කරනවා මහාන මේ විදිහට සකස් කරගත්ත හිතකින් හිමාල පර්වතය දෙකට කපන්න පුළුවන් නම් මේ කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අවිද්‍යාව ගැන උච්චර නටන දෙයක් ඇත්තේ නැහැ. මේ හිතට ජු කරගත්තා නම් ඒකේ හිමාල පර්වත උනත් බලන්න පුළුවන්. ඒ නිසා මේව දකින්නකොට හිතෙනවා අපිට පෞරුෂත්වයේ තියෙනවා නම් අපිට ප්‍රතිශක්තිය තියෙනවා නම් අපිට ගමන පිළිබඳ විශ්වාසය තියෙනවා නම් මොනම දෙයක්වත් නැටුවට මොකක්වත් වෙන්නේ නැහැ. අපිට නැත්තේ පෞරුෂත්වේ. අපිට නැත්තේ ගමන පිළිබඳ විශ්වාසය. අපිට සද්ධාව නැහැ. ඒ නිසා දෙයක් කෙනකොට තෙපර බානවා. ඒකදෝ මේකදෝ එන්නේ අල්ලබනල්ලේ තමයි කෙලෙස රිංගන්නේ. කෙලින්ම අරගෙන යන්න පුළුවන් විශ්වාසය එනකොට ඒක කියන අවික්කප්පසාදේ කියලා, නොසලින සද්ධාව කියලා. ඒක තමයි සෝවාන් වෙනකොට ලැබෙන සාතිකේ සලීමක් කියන්නේ ආයේ. ඒ නිසා ඒ චිත්ත වේගය ආවට පස්සේ කෙලස් නැති නිසා නෙවෙයි නික්ලේශී පිරිසුදු බවෙන්නේ කෙලස් වලට බාර ගන්න නැති නිසා කෙලස් වැද ගන්න නැති නිසා කෙලස් අවුල ගන්න නැති නිසා කෙලස් වලට එන්න නොදෙන නිසා තමයි පිරිසුදු පිරිසුදුකමකට යන්න පුළුවන් වෙනවා. උගත්නේ කියන කෙලස් නැති පරිසරයක් තියෙන කියලා මේ ලෝකේ කිසිම දවසක කිසිම තැනක කෙලස් නැති පරිසරයක් නැහැ. කෙලස් ගා ගන්න නැති එකයි වැඩි. එවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අදින සක්මන් භාවනාව පාදයේ යටිපතුලේ පොළවේ වදින විට තෙරපෙන ආකාරයක් අත්වෙන්නේ. යම්ලා යසින් සිදුවේ. යම් අවස්ථාවක සුපුරුසිරිය ඉක්මනින් මන්නේට යන්නට ගෙනාන හැකියි. අදින පාදයේ භාවනාවේදී කයසනයදී ආරම්භයේදී කිසිවක් නොපෙන්න අතර සෙනෙහිද ඇස ප්‍රදේශ සුදු පැහැදිලි ප්‍රශ්නයක් ගැනීම පටන් ගත්තේය. දෙවන වර්තමානයේ භාවනාවේදී ඒ පැත්තට කීපයකට සිදුවේ. භාවනාවේදී මගේ සිත පිට යන්නේ නැතරන්නේ. ආස්වාස ආස්වාසයේ දැනෙන්නේ නැතරන්නේ. මගේ භාවනාවේ කියන්නේ කොහොමද කියන්නේ. උපවාසයේ ඉඳලා මේ වගේ අර අල්ලලා ඉදිරියට යන ගමනක් එහෙම නැත්නම් නුපුරුදු භූමියක තමන් බලය තහවුරු කරමින් යන ගමනකපත් වුණා නම් ඒ වෙලාව වෙනකොට තමන්ගේ ජීවන රටාව කැම බීම ඉඳුන් හිටුන් නෑම බීම නෑම ඇසුර මොනවාක්වත් වෙනස් කරන්න එපා කියනවා. ඒ විදිහටම ඒ විචල්්‍ය සාධක ස්ථාවර කරන්න කියනවා. එතකොට මේක දිගටම යනවා ඉස්සරහට. ඒ අතරමැදි අපි කාගේ හරි දෙයක් කරලා හිතනක් කරගත්තොත්, දෙඩක් කරගත්තොත්, අසනීපයක් වුණොත් අර ට්‍රෙන්ඩ් එක කඩලා යනවා. ඉතින් ඒ වෙලාවට පුදුමාකාර අනුග්‍රහයක් කරන්න ඕනේ ශරීර සෞඛ්‍ය නඩත්තු කරගන්න, හිත පිරිසිදුව තියාගන්න, වෙනදට වැඩිය වෙනස් කරන්න එපා කාලසටහන. ඒ කාලසටහන එහෙම කියාගෙන මේක බලයේ තහවුරු වෙනකන් අනුග්‍රහයක් දෙන්න ඕනේ. අනවශ්‍ය විචල්්‍ය සාධක රින් ගන්න දෙන්න එපා. පද්ධතියට එහෙම යන්න ගන්න එකයි තියෙන්නේ. නැවත නැවත කරන එකයි තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ මගේ දෙවැනි වරු කිරීමයි. ආනාපාන සති භාවනාව. අද උදෑසන අහිංසකයි භාවනා කාර්යපරාසීදී ධර්මත්වයට සාර්ථකත්වයක් ඉලා කරන්නට හැකියි. සුපුරුදු පරිදි ආස්වාස ප්‍රස්වාස ස්පරාසිකේදී එතන නිකමත ගැතිය නිකමත ඇක්ලෙසට බලාසිකේදී. අවසානයේදී නිකම නිකමත පහව ප්‍රකාශ වූ අරුණ තත්ත්වයක් ඇහිව මම නිකමත තත්ත්වයක් ඉන්පසු සුදු කිරියක් දෙස බලා සිටිනවා වැනි හැඟීමක් ඇතිවිය. උදේ විස්සකට පමණ පසුව එම පැත්තේ ඉවත් දැස් මොහොතේ බැලීම තදබල වුණාවක් ඇතිවිය. ඊට දිනේදී ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන ආකාරයට නියම සංඥා මූලික කරුණු චිත්තයේ ඇයි. එනම් පළවෙනි ධර්මයේදී ඇතුළු දුරුකලාපව විස්තර දෙස බලා සිටින නිරීක්ෂණය පවත්න මොහොතලාවක් එකට ගැනීමට ධ්‍යාන තරමට යන්න පුළුවන්. එසේ නම් කොහොමද ධ්‍යානයකට? මගේ අනුකම්පාවෙන් ප්‍රදාන දෙසේක. වහන්සේ බුද්ධාවසපතුනි. ඉතින් යන්න පුළුවන් නම් ඉහළම ධ්‍යානයට යන්න ඕනේ. මොකද එතකොට තමයි අඩුම නීවර බලපෑමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ධ්‍යානයකට ගිහිල්ලා යන්නේක ගමනක් හොඳ සුඛභෝගී වාහනයක හොඳට ෂොක් ඇබ්සෝබර් හයි කරව වාහනයක යනවා වගේ. නමුත් මේ සමහර පාරවල් වල එච්චර සුඛෝභෝගී වාහන ගෙනියන්න බෑ. ඒකවල ට්‍රැක්ටර් එක තමයි යන්නේ. ඒකයි ෂොකප් සෝබර් නෑ. ඒ නිසා පුළුවන් නම් යන්න ඉහළ මේකට. ඒ කිසිම කිසිම තැනක මේ මොකද්ද කියන්නේ විවාදයක් නෑ. නමුත් වැඩේ කෙරෙන්න ඒ සුඛෝභෝගී දේවල් හොයලා හිටිය සමාජ සමාර්ගම යා ගන්න බෑ සමාජ පාරවල් වල. ඒ නිසා මේ විලාවේ හැටියට යහිත උපරිම සමාධියට යන්න කියන එක තමයි කියන්නේ. ශ්‍රී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මානසික සැපයෙන් දෙන කමඨාන් වාර්තාවයි. මේ ඊයේ දින කමඨාන් වාර්තාව පැහැදිලි දෙයි. ප්‍රථම ඒ සායකට කොමි. පරයන්කේදී සැපයේ දින අනුකූලයික ක්‍රියාවන්දී සැපේ පිටින් සාර්ථකය. ජීවිත ප්‍රබෝධ සමාධිය ප්‍රබෝධ කිරීමේදී මේ දිනේ පුරාණ පවතී. සිතින් යන්ත්‍රණය සිත ඒවායේ යන්ත්‍රණය ඇලිමෙන්ඩියා අරුමේ එසේ වුණත් ඒවා ගන්න. සීනක සිතුණක් කැදී. අන්තිම උදෑසන පාඩම්කේදී ආනාපාන සතිය වේදී පෙරදරමින් ආස්වාස ආස්වාස සංකේතී පුරුමයාවේ සැලෙන්නක් වුණේ සිටී. එමෙන් ප්‍රයහසන්න අවකාශයේ පාන අවකාශයේ ශක්තිය පාන්දු සෝනාවක් අත්මුදී. මුළු ශක්තිය ප්‍රයහසන්න අවකාශයේ පිළිගියේ. අපන්සුන් කැමරාවක් නැත. se Señor, enséñame. Perdona y maravilla bien. සීමාව කඩලා යනවා. කඩලා ගියාට පස්සේ නැත්තේ නෑ වෙනසක්. නමුත් එච්චර තද්ද බල දැඩි සීමාවක් පේන්නේ නෑ. එතකොට මේ අජත්ත වෛද්‍ය කියන එක දන්නේ නෑ. ඒකට දුක ලොකු වෙනවා පේනවා. ඉඳපුවම් පුංචි වෙනවා පේනවා. අර බෝඩර් එක නැතුව යනවා. මරියාදාව සීමාව. ඉතින් එතකොට මේකට බය වෙනවා අර මම කියලා අල්ලගෙන හිටපු එක කරා. එහෙම නැති කෙනාට දෙන්න පටන් ගන්නවා. දැන් මම නිවිලා ස්වභාවයට ගිය වෙලා ගියා නම් මේක නඩත්තු ප්‍රශ්නයක් නෑනේ. ඔහි නිකන් නඩත්තු වෙනවනේ. ඒක නිසා සමහරු ඒ සීමා වැට කඩෝයින් බද තදබද කරගන්න උත්සාහ කරනවා. සමහරු ඒව නැති කරගන්න හදනවා. ඒ නිසා කියනවා වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝ. ඉන්න යාළුවේ කියලා තව කල්පන්තියක් තියෙනවා මගේ දැන් මතක නෑ ඒක. ඒ වෙනි ලෝකෙට ඉන්න යන්න ඒ සීමාවල් ජීවිලා යනකොට නිවනට යන්න ආසන කරන සතුටක් ඇති වෙනවා. අනිත් එක්ක නඩිනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ කොටස අනිත් අයත් එක්ක සාධාරණව දකින්න බෑ. ඒ විදිහට අර මේ මගේ මම කියලාගෙන කොටසට එන්න පටන් ගන්නවා. ඒක ඔක විදිහට අජත්ත ශක්තිය ඇතුළට එනවා. ඇතුළේ ශක්ති බාහිරට යනවා. එහෙමත සීමාව ලොකු වෙනවා පුංචි වෙනවා. නැත්නම් බොඳ වෙනවා. ඒත් එක්කම අර සංකල්ප සහ යථාර්ථේ මාරු වෙනවා. හීනයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න බැරි වෙනවා කියලා වගේ හැඳි ගෑවෙන තත්යක් වෙනවා. නික ඔක්කොම ෆෘට් සලාඩ් දැම්මා වගේ. හැඳි ගෑවිලා යන වෙලාවක් එනවා. ඒක හිතෙනවා මේක ස්ථිරහණිය කියලා ඇද්ද කරපුවම ආයෙත් අර තිබුණ ස්ථානම පේනවා. ඇද්ද වාගත්තට පස්සේ ආයෙසරයක් වෙනවා. ඉතින් මේක වෙන්න දෙන්න කියන පුළුවන් තරම් කවදා හෝ මනෝබංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය කියන එක තේරෙනකම් මේ ඔක්කොම මනසින් හදාගත්ත දෙයක් කියන එක තේරෙනකම් මේ සත්‍යාර්ථය සහ සංකල්ප කියන දෙක අතර තියෙන මේ සීමා මරියාදාව කොච්චරක් අපේ සංස්කෘතියට අනුව අපි හදාගත්ත දෙයක්ද එහෙම නැත්නම් එහෙම දෙයක් ඇත්තටම ලෝකේ තියෙන දේ වලට ඇත්තටම නැත්තෙම නෑ සම්පූර්ණ මනසින් හදාගත්ත සීමාවකින් තමයි අපි ජීවත් වෙන්නේ මේ බොඳ වෙන වෙලාව තමයි ඔය විස්තර කරන්නේ මහා සංඝයා කටයුතු සංඝාංශ ඉදිරි සැලසුම් කාර්ය ප්‍රබෝධන වල ධර්ම ශ්‍රවණයේ පොදු සිටිවි. ඒ ඒ ඇසුරින් පැනනැගුණු ප්‍රශ්නයක් උස්දා ගැනීමට කැමැත්තේ. සම්මා සම්බුද්ධයන් විසින් දේශනා කරන ලද සම්මා දිට්ඨි සූත්‍රය සූත්‍රයයි ධර්ම දේශනාවට සම්බන්ධයි. ඒකේ කාරණාවල හතරක් විස්තර වේ. ධ්‍යාන භාවනා යුද්ධ ධර්ම සූත්‍ර සඳහා දෙක ප්‍රශ්න භාවනා නිරුචක්වාදී ඥාන ලබා ගැනීමට පුරසක් භාවනා බ්‍රහ්මෝ සැපවීමට අතර පංච ප්‍රධාන ස්කන්ධයේ උදේවැය ඒකායන මාර්ගයේ දේශනා කරන ලදී. දර්ශනින් මානස විවේක ස්ථානයේ සිට නිවනක් වෑටීමේ සල්පෝ අපේ කර්මයන් ප්‍රදා දෙන සේක්වා. මේ දුක් අතර ගමන දෙලොත් අතර මනිසා මේ වහන්න තිබ්බ රිට්ටි ටික ඉවර වෙච්ච දවසේ මණී ස්වාමීන් වහන්සේ ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්නකෝ කියනවා. තවත් 10 රිට්ටි එක ලගෙන අපරාධ දවස් 10 නම් අපරාධේ නැස්ති වුණා. යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියලා මට වහකණ්ඩ හිතෙනවා මේ කුල්ලුවන් තරම් උත්සාහ කළා මේ කියලා දෙනවා. අනේ මට මේ පාර පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියනවා. දැන් මට කේන්තියක් නැති නිසා මම කියනවා නැවතත් මූලික කමටහන උපදේශ වලට අහුම්කම් දෙන්න. ඒක තමයි මේ කරන්නේ. මේ දවස් හතරක් ගිහිල්ලවත් තව ඒක ඇහිලා නැත්තම් මම දැන් කියන්නේ රිට්‍රීට් ඕගනයිස් කරපු එකනාවේ වැරද්දක් කියන නිසා මම වැරද්දක් දකින්නෙත් නැහැ ප්‍රශ්න අහන එකනාවේ වැරද්දක් දකින්නෙත් නැහැ. ඒ නිසා ඒ කෙනාට නැවතත් මේ කමට අහන්න ලැබලා දෙන්න. එහෙම නැත්නම් ඒක හදපු සීඩ් එකක් නැත්තම් අර මේ data පෙන්නා කරන ඌරයක් ගැට ගහලා අතේ අතේ ගැට ගහලා තියන්නේ මෙච්චර තමයි අපිත් කරන්නේ අපි ඊට වැඩි මොනවක්වත් දන්නේ නැහැ ඒ නිසා මූලික කමටහන් උපදේශ වලට යන්න කියන එකයි කියන්නේ මොන හරි ඒක මට මටයි සෙනෑගේ ඕගනයිස් අතර බාර දීලා අපි යනවා ඊගා ප්‍රශ්න. දැන් සම්මානස අහත ප්‍රශ්නේ ගැටුම් ඇති සම්මානසේවා ආවේ උපාධිය හසන්දී. මම දැනට වර්ෂ පොහොයට අසම කාලයේ සිට ධර්මයේ හැටෑවීමට නොමේ සිටිමි. ඒ කාලයේ අතරතුර රූප පංකම් ඥාන ආදී සිට ත්‍රිපිටකයේ කියවෙන ආකාරය ප්‍රබල කිරීමට උත්සාහ කරමි. මම දැනට වර්ෂයේ අසම කාලයේ සිට ඔබ වහන්සේගේ වාර්ණයක් ඇතුලේ සත්‍ය වඩනට පටන් ගත්තෙමි. වර්තමානයේ ඔබ ස්වාමීන් වහන්සේලා පිළිබඳ විපරණයෙන් අසලසන්නට ලැබේ. యూరోపియన్ అవస్థలో ఏఐ కోసం ప్రారంభమైన సిటీ గ్యాప్ అడిగాను మిగతా మార్గపైన ఆగస్టు అన్నింటిలా సహా దీపే సిటీ అటువంటి ఓర్పున సిటీ ప్రతిక్షేపకున్న వ్యక్తిగా ప్రతిగాని ఆరోగ్య ఆదేశంలో సతీ రెడ్డి మీద మంచి సిటీ గ్యాప్ ఎంత సుప్రీం యాక్ట్ సంబంధం అనేది ఆరోగ్య ఆదేశంలో నీటి తిరుగుతుంది ඒකට ඒ කියන්නේ මේ අවුරුදු තුනක ප්‍රයත්න නිසා තිබිච්ච නැති ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මම භාවනා කරන්නේ නැත්නම් බණහන් නැත්නම් ওই මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඒ නිසා අපිට ලැබෙන හැම තොරතුරකින්ම අපි අර වඳුරට දැලිපී හම්බුනා වගේ කපා ගන්නවා. මේ තොරතුරු ලැබෙන්න ලැබෙන්න අපි මේ භාවනාවේ බණ භාවනාවේ ප්‍රතිඵලයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඒක නිසා අපි ඒ සියුම් ආයුධ පාවිච්චි කරනකොට මේ වගේ ප්‍රශ්න මතුවෙන එකට අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බලන්න කොයි වෙලාවක හෝ භාවනා කරනකොට ඒක ප්‍රශ්නෙට උත්තරයක් මිසක් භාවනා ප්‍රශ්නයක් වෙන්න කොහොමඩක්වත් බෑ. මගේ තියෙන එකම මූලික සංකල්පෙච්චරයි මේ භාවනා කරන්න කියලා අලුතෙන් ප්‍රශ්න එන්නේ විදියක් නැහැ. එහෙම නම් ඒක වැඩක් නැහැ. ඒක උත්තර වෙන්න ඕන. ඒ නිසා අපි වෙනදාට වැඩිය සංවේදී නිසා අපිට හිතෙනවා හරියනවා කියලා ඉන්න පුළුවන්. <clears throat> ඉතින් ආදෙන් මාතර බින්දුව අපිට විවිධ වෙල හිතන එක වළක්වන්න තවට බෑ. නමුත් හිතන දේවල් නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. දෙක උපවාද කියන වචනේ තියෙන්නේ විතික්‍රමණය වෙන්න ඕනේ. ඒ නැග ක්‍රියාවට නැගිට ඕනේ. ක්‍රියාවට නැගකට පස්සේ තමයි ඒක අකුසලයක් බාටපත් වෙන්නේ. ඒක නිසා මේවා එනකොට Taman එක දැනගන්න මේවා බුදුරජාණන් අපිට කියලා තියෙන්නේ මේ බය වෙන්න, තකිත වෙන්න, Tamanට මේ අනිශ්චිතතාවය වැඩි නෙවෙයි පුළුවන් තරම් අපි මෙතෙක් කල් ඔය අවුරුදු තුනට ඉස්සර කොච්චර ඕවා වෙන්නේ නැද්ද? දන්නේ නැහැ ප්‍රශ්නකුත් නැහැ. දැන් අර සියුම් ආයුධය පාවිච්චි කරන නිසා ප්‍රශ්න කර තත්ත්වයකට එනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සුඛය වෙනස මිසක් ප්‍රශ්නයක් ඇති කරන්න නෙවෙයි. ඒ නිසා මේ මතුවෙන ප්‍රශ්න වලට තමයි වංචනික හිත, ෂට හිත, මායාවී හිත කියලා කියන්නේ. තමන්ට අනිත් එක අනිත්‍යය ගැන මත ප්‍රකාශ කරන්න යන්නත් එපා. අපි කවුද ඌව ප්‍රකාශ කරන්න අපිට මොකද්ද තියෙන අයිතිවාසිකම අපි කවුද අපේ විනිශ්චයකාරයෙක් බවට පත් කරේ කවුරු වහොත් කියන්නේ දෙන ඔයාලට ඕනේ මතයක් ගන්න ඕන කෙනෙක් අනුගමනය කරන්න මොකද්ද ඒ ප්‍රශ්නේ ගුරු දෙවියනක ප්‍රශ්නයක් නෙවෙයි ක්‍රම වැඩිවීම ප්‍රශ්නයක් නෙවෙයි මොඩ වඩ විතරයි ආයුධත් එක පොරබදන්නේ තමන් ගැන බාර තමන්ට එන්නට අසාන්තිය තියෙනවා නම් අසහනෙ අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් ඒ පාරට ගියන්න නීතික්‍රමණය කරන්න එපා. කවුරුත් ගැන මත ප්‍රකාශ කරන්න යන්න එපා. කෙරුවොත් ගිහිල්ලා බුලත්තට දිල වැඳලා කියන්න සමා වෙන්න මට වැරදුනා. ක්ෂමාව ගන්න. අරුපාද වෙන්න ඉඩ තියෙනවා. නමුත් Taman තුල ආර්යනාංශ නමක් ඉන්නවා කියලා හිතන්න වැඩ කරා. ඒක නැත්තම් තමයි ඔයන බාහිර ආර්යනාංශල තේ තමයි ප්‍රශ්න තියෙන්නේ. මන් තුලත් ආර්යනාංශ නමක් ඉන්නවා. එයාටත් බනින්න එපා. වරන්ට වරද්ද ගන්න එපා. <laughs> තෙල්ලන්නේ නැහැ. මේක ඇතුලේ ඉන්නවා කොයි වෙලාවෙ රහතන් වහන්සේනමක් එළියට එයිද දන්නේ නැහැ. ඒකට ගැළපෙන විදිහට කටයුතු කරනකොට ඕවා අඩු වෙන්න පටන් ගනී. කිතිම කියන්නේ බුද්ධ ධර්ම සංඝ ලෝකෙට පහළ වෙන්නේ කාටවත් දුක දෙන්න නෙවෙයි. ඒක නිසා මේවා පිළිවෙත් අනවශ්‍ය විදිහට ඉක් කරදර ගන්න එපා. වෙනකට විදිය සතිය වෙලා පාවිච්චි කරලා කරන්න වුණා නම් කාට හරි කියවිලා තියෙනවා නම් කෙනා ළඟට ගිහිල්ලා මතක් කරලා කියනවා දන්නේ නැතුව මේ වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද දන්නේ නැද්ද? දන්නේ මට සමාවෙන්නේ. අපි නිහතමානී වෙමු හිත පිරිසුදු කරගෙන ඉදිරියට යමු. එරුවන් සෑමී ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තුන අනුරෝධ කරන්නේ. ඒ තුන එකිනෙකට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්නේ. මොනවා සම්බන්ධ ප්‍රශ්නයකින්. මේ භාවනාවට ප්‍රශ්න නම් මට ආනාපානෙ වැටෙන හැටි කියන්න මම කියලා දෙන්නම් ඒ අනුව ওই ප්‍රශ්නේ. මේ තමන් භාවනා කරනකොට මොනම දෙයක්වත් කියන්නේ නැතුව මගෙන්ම ඉල්ලනවා. මට මේක පොඩ්ඩක්වත් මට කියලා දෙන්න. ඒකෝට මට හිතෙන් දෙන්න දෙන්න හිතෙන්නේ නැහැ. ආදි වගේ. තමන් භාවනා කරන්නේ කියපන් කියලා අපි මේ බයක් අල්ලන්නේ. ඒක ගැන මොකක්ද නේද? බයිබලේ මොකද්ද කියලා තියෙන්නේ? එහෙම නැත්නම් කුරාණේ මොකද්ද කියලා කියනනම් මේ අනිච්ච දුක්ඛ නැත්නම් ඇදලා දාන්න හදනවා මේ කොහෙද වෙන එක. මේ 40ම නමල යවන්න මම කැමති නැහැ. ඒ නිසා තමයි භාවනා කරනකොට මොකද්ද භාවනාව? කොහොමද ඒක භාවනාවට නැංගුවේ? මොනවද වැටුනේ කියන කාරණාව තුන කියලා දෙනවා නම් මොනවත් අනිත්‍යං දුක්ඛ නැත්නම් කියලා මම දන්නවට නෙමෙයි. අරකහරහා දන්නේ ටික විචනේ අපිට සස්තන්නේ කරනකොට මෙච්චර දවස් ඉඳලා තාම කමඨාන් වාර්තාවක් ලියාගන්න බැරි තත්ත්වයකට වත්තලා ඉන්න එක ගැන අපි සංවිධානය කරන්න ඇතුළව කනකාට ප්‍රකාශ කරනවා. කරුණාකර කියන්නේ මගෙන් හෝ සංවිධායක මණ්ඩලෙන් අහගෙන කමඨාන් වාර්තාව ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒකට පමණ නැහැ. මේ මේ විදිහට මේ පොලිස් උසාවියට ගිහිලා ක්‍රිමිනල් නඩු ෆයිල් කරන්න ගියාට පොලිස් උසාවිය ගන්නෑ. සිවිල් උසාවිය ගන්න සිවිල් නඩු විතරයි. ඉතින් මේ වගේ මේ උසාවිය මේ නඩු ගන්නෑ. අපි ඊගා ප්‍රශ්නට යනවා. දැන් ස්වාමීන් වහන්සේ වහන්සේ බණුනේ අපි කුසලයේ ක්‍රියාසන්න කළා. ඒ යම් බණුනේ තියෙන කියන දාසකච්ඡා වේදිය. එම අත්ති කුසලයේ යන්නේ කොහොමද? අත්ත අත්ත කුසලයේ එහෙම නැත්නම් අත්ත සිද්ධිය. තමන්ගේ හිත සෝගින එකයි මේකෙන් සඳහන් කරන්නේ. අපිට ඔබ සම්මන් කළා භාවනා කිරීමෙන් පිස්සු නැගෙන පුළුවන් කියලා. කොහොමද පිස්සු කියලා හිතගන්නේ? ඈ භාවනාවේ පිස්සු හැදෙන්න භාවනා කිරීමෙන් පිස්සු හැදෙන්න පුළුවන් කියන්නේ. එසේ වන්නේ කොහොමද? ඒ ඇයි සිටින්නේ කොහොමද? වලක්කණ්ඩ බෑ. වලක්කණ්ඩ බෑ මේ කාටද පිස්සු? බුදුජානන්සේ දේශනා කළ තියෙන සම්පේ පුතුජන උම්මත්තකා. ඉතින් ඒක බාරගත්තාම ප්‍රශ්නේ නැහැ. භාවනා කරලත් පිස්සු වෙනවා නැත්නම් පිස්සු. මොකද ප්‍රශ්නේ? ඔක්කොටම හොරි තියෙනවා නම් සොරි කියන දෙයක් තියෙනවා. ඔක්කොටම හොරි නම් සොරි නෑ. ඒක ඔක්කොට පිසු නේ. කවුරු හරි ඉන්නවද අත උසලා කියන්න මේ පිසු නෑ කියලා කියන්න කෙනෙක්. ඒක හොඳටම තේරෙන්නේ විසංගුරුට ගියාට පස්සේ. උඩ තේරෙනවා තව පිස්සෙක් කියනවා මට පිස්සු කියලා. එන්නේ එළිය මං ඇතුලේ. විසංගුරුට ගිහලා බලන්න අංග සම්පූර්ණ මිනිස්සු ඔක්කොම ඉන්නේ එතන. ලෙඩක් දුකක් කරදරයක් මොකුත් නැහැ ෆුල් බ්‍රේන් එක වැඩ කරන. එන්නේ ඉන්නේ හරිය පිස්සු. ඉතින් අරුන් කියනවා මොන තරම් අසාධාරණද පිස්සෙක් විසින් තව කෙනෙක් පිස්සෙක් කියලා තීන්දුව කරලා පිස්සන් කොටුවට දාන. පිස්සු ලෝකයක් මේකේ තියෙන. ඒ නිසා වළක්වන්න බැරි එක විතරයි මට කියන්න තියෙන්නේ. මනුස්ස ලෝකේ නැවත ආවොත් එන්නේ පිස්සන් කොටුවට කියලා හිතාගෙන ඉන්න. විසාකාව වුණත් එකයි, අනාථ පිටින් සිටින වුණත් එකයි, බිම්බිකාරුණත් මොකා වුණත්. දෙවියෝ බ්‍රහ්ම මොකා වුණත් ආයෙන්නේ පිස්සන් කොටුවකට කැමති නම් එන්න පැති වෙන්න ඉඩ තියෙනවා. දෙවන සැරේ ඊයේ ධර්ම දේශනේ අනන්ත ලක්ෂණේ කරුණාවෙන් පහදා දුන්නේ. අත්‍යන්ත ලක්ෂණේ අත්‍යන්ත කියලා කියන්නේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් Tamanට ආවේනික ලක්ෂණ. අනුන්ගේ වෙනස් වෙච්ච අපි අනන්‍යතාවය කියලා කියන්නේ. අන්‍යයන් නොවන බවට අනන්‍යතාවය තමයි අයිඩෙන්ටිටි කියලා කියන්නේ. අත්‍යන්ත ලක්ෂණ කියන්නේ මයි ළඟ තියෙන වෙන කෙනෙකු ළඟ නැති. මටම ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, නයිසර්ගික ලක්ෂණ කියලා මේවා කියන හුඟක් වෙලාට තියෙන අර දර්ශන විශේෂය තමයි වහුණ උගන්වන ඇත්තේ අත්‍යන්ත ලක්ෂණ කියන්නේ අනුන් හා සාධාරණ නොවන ලක්ෂණ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අවසර අරගෙන අහන්නේ. අපි දෙන්නේ නිවන් දැකලා මේ ප්‍රකාශය අනුව උපත් කීපයක් ඉතිරි මේ දේශනා හේතුව තියෙනවා මගේ නම දාලා ඊමේල් එකක් මේ YouTube එකේ දාලා තියෙනවා. ඇත්තටම මම නෙවෙයි ගියේ ඒකට. ගියේ මීටික හිටපු ලොකු ආම්තුරු. දැන් ඒ විකට කියලා මීටික ලොකු ආම් ධම්මජීව ආම්තුරු කියලා දාලා මට කට්ටිය බලපු කට්ටිය කියලාත් ඒවල තිබුණා. ඉතින් මම ඒ ලියපු මනුස්සයරි කිව්වා මේ බොරු කියන්න එපා කියලා. ඒ මනුස්සයා කියනවා ඉතින් අපි ගියක් හරි අම්බ කරන ගෑවොත් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. <laughs> ඒ නෙවෙයි කියන්න තියෙන්නේ මේක පළවෙනි වාක්‍යයේ තියෙනවා අපි උපදින වෙලාවේදී අපේ හිතේ කෙලෙස් නැහැ. ඉතින් ඕනේ නම් ඒක නික්ලිෂ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේක මෙහෙම කියනවා. මේ පොඩි දරුවගේ හිතේ කෙලෙස් නැහැ. නමුත් එයාට කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නැති බව දන්නේ නැති නිසා. නිසා යම් කිසි කෙනෙක් හිත කෙලසුණාට පස්සේ දැක දැක දැන දැන කෙලස අයින් කරාට පස්සේ ආ දන්නවා කෙලෙසි මේකයි කෙලස් නැති එක මේකයි වෙන්කොට දැන ගැනීමෙන් තමයි නිවන සිද්ධ වෙන්නේ. ඒක නිසා මෙයාට වාද කරලා බෙන්නන්න පුළුවන් මමට කෙලස් නැතිකම හොඳයි කියලා මොකද කෙලස් තියෙන තත්ත්වය දන්නවා. පොඩි දරුවෙකුට වාද කරන්න බෑ. දන්නේ නැහැ. මොකද එයා නික්ලේශී තත්ත්වය විතරයි දන්නේ. ඒක නිසා අපි මේ කරන වැඩේදී අපිට නිවන් ලැබෙන්නේ අපි ළඟ කෙලස් තියෙන නිසා තමයි. මේ කෙලෙස් ගැන කනගාටු වෙන්න එපා. ඒ කෙලෙස් වලට වාංගු වෙලා තමයි නික්ලේශී තත්ත්වය දැනගන්නේ. අපි දැන් කරන්නේ කෙලෙස් වලට ද්වේෂ කරනවා. නොදන්න නික්ලේශී සත්‍යකට ප්‍රේම කරනවා. කවදාකවත් ගමනක් වෙන්නේ අන්ත දෙක දන්නේ නැතුව මඟ පාර හොයන්න බෑ. අන්ත දෙක කියලා කියන්නේ කාමයයි ද්වේෂයයි. ඒ දෙක තියෙනවා නම් ඊට සාපේක්ෂව තමයි අතරමැද පාර තියෙන්නේ. ඒ නිසා රාගය දුරු කරලා රාගයට වෛර කරලා ද්වේෂයට වෛර කරලා මේ ගමන යන්න බෑ. ඒවට සාපේක්ෂව මෙතෙන් එන්නේ නිසා පොඩි කාණි මම දැකලා වගේ තමයි බුදුහාමුදුරු කියන්නේ. නමුත් බුදුහාමුදුරුම දේශනා කරනවා එයා දන්නේ නැති නිසා. දැන් අපි කියන්නේ ප්‍රසවාසී වල ආශාසය යන්නේ ඉස්සලා අපි නික්ලේශී තැනකට යනවා. අපි භාවනා කරලා ඒක අත්දැකේ නැත්නම් අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ නේ. හැමදාම යනවා. අපි ඒකට අවදි නැහැ අපි දන්නේ නැහැ කවදා හෝ ආනපනිය අල්ලගෙන ගෙවෙනකම්ම බල්ල තේරුම් අරගත්තොත් මේ ප්‍රශ්වාසය ගෙවුනට පස්සේ හුස්ම දැනෙන්නේ නැත්නම් කිසිම කෙලෙසෙක් නැහැ කිසිම ඝර්ෂණයක් නැහැ කිසිම ආතතියක් නැහැ පීඩාවක් නැහැ මොකද ඒක දන්නේ නැතිකම අපි මේ ඒකනේ අදහගෙන ඉන්නේ දැනගන්න නෙමෙයි ආනපන සති භාවනා කරන්නේ දැනගත්ත දවසේ අර දෙල්ල වෙන්නේ අර තිබුණේකට අවදි වීමක් වෙනවා සමාදම් වීමක් වෙනවා ඒක නිසා අපි ළඟ තියෙන දේ නරක පැත්ත විතරමයි අපි අසුර කරන්නේ ඒක ඒක මනුෂ්‍යය තුළ තියෙන තුප්පහයි පහර නොකෑමන දහවතුර ගතිය. මේ හොඳ ටික තියෙන පේන්නේ නැහැ. දකින්න විගුච්චහම කරප්පන් එනවා. නිකන් නවුසටික් ෆීලිං එනවා. වමන යන්න වගේ එනවා. මොකද අර දන්න කක්කාවට තියෙන ආසාව. හැබැයි දන්න කක්කාව නැතුවත් බෑ නොදන්න සැරට යන්න. ඒ නිසා කෙලස්ටික අත්‍යවශ්‍යයි. කෙලෙස් ඔක්කොම නැති වුණොත් එහෙනම් හරි අපහසුකටපත් වෙනවා කෙනෙක් අර මේ මොනවාද බෙහෙතට මේ පත්‍යන් වලට මේ පත්‍යන් නෙවෙයි කියන්නේ සිංහලයට ගම් ගන්නකොට පොඩ්ඩක් දාන්නේ මොනවද ඒ වගේ කෙලෙස් ටිකක් තියෙන හරි ඉන්න මල්ලේ 100 100ක් අයින් කරන්න යන්න එපා ගාම පොඩි හදිසියට ඕනේ වෙනවා අර ඔක්කොම නැති කරගන්න එපා මේ ජීවිතේ මේ ලෝකේ කිසිම තැනක නික්ලිසි තැනක් නැහැ කේවල නිවනක් කියන එක ලෝකේ නෑ. ඒක තියෙන්නේ පරිණිරවාණය විතරයි. මේකදී ඒ නිසා තමයි ළඟ තියෙන කෙලස් ටික දන්නවනම් ඒක තමයි ඥානය කියන්නේ. තමයි ළඟ තියෙන කෙලස් ටික දන්නවනම් තමයි ළඟ තියෙන අවිද්‍යාව ප්‍රමාණය දන්නවනම් ඒක තමයි විද්‍යාව කියන්නේ. කාටවත් ළඟ තියෙන දැනුමක් මොනක්වත් නෙවෙයි. ඒ නිසා තමන්ගේ තියෙන කෙලස් ටික සහිතවම තමන්ට ප්‍රේම කරන්න. ඒකට කෙලස් වලට ඉන්න බෑ. තමන්ගේ කෙලස් ටික සහිතව තියෙද්දිම තමන්ට ප්‍රේම කරන්න. එතකොට ඒකට ඉන්න බැරුව යනවා. ඒ නිසා කෙලස් නැති වුණාට වැඩක් නැහැ. නැති බව දන්නේ නැත්තම්. උසාවියේ සාධාරණ ඉෂ්ට වුණාට වැඩක් නැහැ. සාධාරණ යුක්තිය අනිකයට වැටෙන්නේ නැත්තම්. සාධාරණ යුක්තිය වැටෙන්න උසාවියට වැටෙන්න. නඩුකාරයට වැටිලා වැඩක් නැහැ. ඒ වගේ අපි මේ ප්‍රත්‍යක්ෂණය විතරයි අපි මේ කරන්නේ භාවනාවේදී. සමිංහන්සේ භාවනාවේ සුදු සත්‍යකිය සුදු කරනා භාවනා වල ඵලයක් ලැබෙන්නේ කෙසේදයි ප්‍රදීප පුරුපත්ති පුරුපත්තියකදී අප පුරුදු කරනා මේ භාවනාවන්ද ඵලයක් ලැබෙන්නේ කෙසේදයි පහදා දෙන්න. ඔය ඊයේ කරපු එක අදට සම්බන්ධ වෙන හැටි අපිට තේරෙනවනේ. ඊයේ කරපු භාවනාවේ අම්මා දැකීමක් තියෙනවා බුදියගෙන ඊට පස්සේ පහුවෙන්දයි ඒක. ඒකම තමයි පුරුපත්ති කියන්නේ. මරලම උපදින්න ඕනේ හැම චිත්තක්ෂණයෙම මෙරි මෙරි උපදිනවා ඒ නිසා මේ බන්න බන්න අත්දැකීම ඒක තුල මොකද්ද ගුණවත් තියෙන්නේ මට පේන්නේ මේ කී මෙයාම ලියලා කියනවා <laughs> ඒක තමයි මම කියන්නේ පරිනිර්වාණයක් ලැබීමට ත්‍ෘටි සිද්ධ සියලු නීවරණයන්ගෙන් තොරවීම සෑදීයයි යන්න මට පැහැදිලි වන්නේ නැත. නැවත ඉදීමක් නැතිවීම සඳහා වන ප්‍රතිපත්තිය සතිය වැඩිම. නෑ මේ ඔය වගේ මනසක ඉඳලා තේරෙන්නේ නැහැ කියන එක ඉතින් සාමාන්‍යයි. ඒක තේරෙන්නේ නිවන් අයින් වුණාට පස්සේ තමයි ගැඹුරක් පේන්නේ. ඒක ওই මට්ටමේදී අපි ප්‍රශ්න අහුවට සාකච්ඡා කරාට මේ ප්‍රශ්න සාකච්ඡා ප්‍රමණය වෙන්නේ කොහොමද යන්නේ. භවනා කරලා කොයි වෙලාවක හරි කියන්නේ විශ්වාසය ඇති කරන කෙලෙස් නැති කෙනෙක්. නීවරණ නැත්තර ගිහිල්ලා තමන්ගේ මනස ඇතුළේමයි බුදුන් ජීවත් වෙන්නේ. බාහිරේ හොයනකම් කදාන රහතන් වහන්සේ මොකක්ද කරන්න හම්බෙන්නේ. තමන් තුළින් එක්ක නමතු කරගන්න හැදුවොත් ටික ටික ටික ටික බලාකුළු අයින් වෙලා ඉර පායන බව තේරෙවි. ඉතින් මේ අයින් කරන්න බැරි බලාකුළක් කියලා හිතනවා නම් ඉර එහෙම හිතන්නෙත් නෑ, හඳ හිතන්නෙත් නෑ, බලාකුළු එහෙම හිතන්නෙත් නෑ. ඒක නිසා Taman තුල මේ නිවන් ලැබපු කෙනා ඉන්නවා කියන අදහස ආවොත් එයා ඒක මතු කරගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ එහෙම කෙනෙක් නෑ අල්ලපු ගෙදර ඉන්නවා ලබනාත්මෙට එනවා මෛත්‍රී බුදුහමනකට තමයි තුප්පහි කරන දෙයක් බුද්ධහමී දිගටම කරන්නේ තමන්ගේ හීනමානයක් ඇති කරන එක විතරනේ ආගමෙන් කරන්නේ. උඹට බෑ. ලෝකේ කාට වැඳපන්. එනකන් හිටපන්. ඒකට ප්‍රමාදේ කියලා කියන්නේ. එන්නේ හැම කෙනෙක් ළඟම අතුලි රහතන් වහන්සේම ජීවත් වෙනවා. ඒකටට වට තියෙන කුහු ටික පොඩ්ඩක් අයින් කරලා එළියක් ගන්නවා. ඒකට ලොකු ධෛර්යයක් නැතිනේ. මේක එළි දක්වා ගන්න. ඉතින් එහෙම දේශනා කරපු බුදු බුද්ධ ධර්මයේ මේ ආගමක් බවට පත් කරගෙන වෛත්‍ය බුදුහාමුදුරුවෝ ගාවට දාලා අරක කෙරුවේ නැත්තම් මේ කෙරුවේ නැත්තම් නිවන් දකින්න බෑ කියලා තහංචි දාගෙන මේ ගමන යන්නේ ඒ බුද්ධ ආගම වවාගෙන කන කට්ටියගේ වැඩක් නෙමෙයි තියෙන්නේ අපි මොකටද ඒකට අහුවෙන්නේ ඒකට කියන්නේ ජීනේ දුවේ එපා ඒ නැ පුතේ එපා ඒ කතා අහන්නට මම එනුඹට කිරි කර දුන්නේ සුරංගනාවන් මොකද ඒ වගේ තියෙන මතකද ලතාමඳුලියට පුසංගනාවන් ගීත කියනවලු ඔබ සනසනට පොයි එව පොයි ලේකිරි කරලා දීලා තියෙන බුදුහාමුදුරුවෝ අපිටයි රතනාසි ජීවත් වෙන්නේ ඒක මතු කරගත්තොත් මතු කරගන්න හිතුවත් ඒක ස්පාක් කියලා ඒක නිකන් අකුණු විදුලියක් වගේ එහෙම නැතුව මේ අනම්මනම් ඉල්ල ඉල්ල කතා කරලා හැමදාම මේ හිටුවන දිනුවක් එක ගියොත් මං කියන පැහැදිලිවම conditioning of mind එහෙම නැත්නම් හිත මේ හීනමානයට දාන්න. මේ දිමන් දැකලා වගේ ඉන්න පිරිසක් හීනමානයට දාලා තලන්න තමයි ආගමක් ඕනේ කරන්නේ. අනික් කාරණාවල ගැළපෙනවා. මොකද ක්‍රියේට් ඇති කරපු ෆීචර්ස් ලනේ. ඒක වටිනවා. මේක නෑ. දෙන්සක මාත්මනුස්සී කුමත් මිනිස්සී. එනිසා ඒ එළිය දකින්න අපි උත්සාහ කරනවා. සම්මස් ප්‍රියා පිනවන කර්ම රසයක් තිබෙන සුපස විඥානය පිළිබඳ අත්දැකීම් නැති හිතන සංඥාස ඒකට උත්තර දෙන්න පුළුවන් ඒකම දැනීම ඒක උදේ හතට කමඨන දේශනා ටේප් එක රුපි අපෝනිති කරන ඒක සංගීත ආශ්‍රය කරනකට අතට ශාලාවේ ඇඳින්න මොකද විඥානය සිකසා විඥානයේ පිළිබඳව විස්තර කළ දෙන්න කියලා පාරම ප්‍රශ්නයක් තිබුණා වහන්සේලා. මේ වෙලාවේ හිතයි විඥානය දෙකම එකයි කියලා ගන්න. එච්චරයි මේ වෙලාවේ ලාට චිත්ත විඥාන මන ඔක්කොම සමාන වචන වලට දාලා ගන්න. ඉස්සරහට යනකොට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා නමුත් මේ අවස්ථාවේ මේක ඒකෙච්චර ඒ සියුම් අර්ථ ભેදය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්ත සහ විඥානය කියන්නේ එකයි කියලා ගත්තාම හරියි. විනාඩි 3යි වෙලා. ඒක නිසා අපි වෙන ප්‍රශ්න නැත්තම් වෙන ප්‍රකාශන නැත්තම් අපි යනවා සක්මන් භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.